ඒ සීල දිනාටම තෙරුවන් සරණයි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක නැත්නම් ධර්ම සාකච්ඡාවටයි යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ ආයක ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා ආයිති කෙසේ නමුත් අපි ආරාධනා කරනවා සාකච්ඡාව යන අතරවාරදී ඒකට සම්බන්ධ වෙන්න කැමති අය ඉන්නවා සභාවට ප්‍රශ්න ප්‍රකාශන ඉදිරිපත් කරන්නයි කියලා ගර්ථ ස්වාමීන් වහන්සේ මම භාවනා කරන විට ඒක අවස්ථාවේදී මොලේ යාන්ත්‍රයෙන් පැද්දෙන ගතියක් දැනෙන මේ නොසසුන් ගතියක්ද ඒ නොසසුන් ගතියක් නම් සතිය කැඩෙයි සතිය කැඩලා නැත්තම් ඒ සතිය කැඩීමට බාධාවක් නැත්තම් ඒක මේ සතියට යට වෙච්ච අවස්ථාවක් නම් නොසසුන් ගතියක් විදිහට බාර ගන්න එපා මොන දෙකින් හෝ Tamange සතිය වර්ධන වැඩ පිළිවෙලක් තියෙන සතියට බාධා වෙන වැඩක් තියෙනවා නම් තමයි අපි ඒකේ බාධාව ගිනිය යුත්තරමට ගන්න තියෙන්නේ මොන දේවත් සතියට අහු වෙනවනම් ඒක පිළිබඳව එච්චර ඒ පිළිබඳව එච්චර නොසන්සුන් වෙන්න නරකයි. එහෙම නැත්නම් ඒක බාධාවත්ද කියලා සලකන නරකයි. සතියට බාධා වුණොත් තමයි අපිට බාර ගන්න වෙන්නේ. ඒකෙන් ඉස්තර හානියක් වුණා කියලා. ස්වාමීන් වහන්සේ යථාභූත ඥාන දර්ශනේ යෝනිසෝමනසිකාරය හා සති සම්පජඤ්ඤේ අතර වෙනස කියා දෙන්න පිචිතු වේවා. යථාභූත ඥාන දර්ශනේ කියලා කියන්නේ ඇති හැටි දැකීම කිව්වහම යමක ඇති හැටි දැකීම මේ යථාභූත ඥාන දර්ශනේ ඉති ඇති හැටි දැකීම තමයි යෝනිසෝමනසිකාරයයි සති සම්පජඤ්ඤයයි අවශ්‍ය වෙන්නේ සති සම්පජඤ්ඤේ සම්පජඤ්ඤය කියලා කියන්නේ යෝනිසු මනසිකාරය තමයි සතිය ඒකට ආධාරක ධර්මයක් සතියෙන් කරලා දෙන්නේ තියෙන දෙයට පැටලව ගන්න නැතුව තියෙන දේ පිළිවෙත පූර්ණික මොනකින් තොරව තියෙන දේ තිය බලා සිටීමයි එහෙන් බලාගෙන ඉඳලා තියෙන දේ ඇති ඇති දැක්කට පස්සේ දකින්න දකින්න ඒ සම්බන්ධව Tamanට ඒ කල යුත්ත හෝ නොකල යුත්ත වැටහෙන්න පටන් අර ගන්නවා ඒක සම්පජඤ්ඤයට වැටෙනවා ඒ සම්පජඤ්ඤයට තමයි මේ යෝනි සෝ කියන පදේ වැටලා තියෙන්නේ මානසිකාරය කියන පදේ බොහෝ විට සතිය හා සමානයි යෝනිසමස්කාරය කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත මානසිකාරය කියන එකයි නිසා සති සම්පජඤ්ඤය තියෙනවා නම් විශේෂයෙන්ම සතිය තියෙනවා නම් සම්පජාඤ්ඤය සමග යෝනිසුමනස්කාරය එන්න පටන් ගන්නවා. ඒ නිසා අපි යෝගාවචරයකවක් කියමු තියෙන්නේ සම්පජාඤ්ඤ ක්‍රියාවත් වෙනතෙක් යෝනිසුමනස්කාර ක්‍රියාවත් වෙනතෙක් සතියට ආධාර කරන්න ඕනේ. ඊට පස්සේ ආධාර උදව් අවශ්‍ය නැවිතරක් සතියට ආධාර කරන නැත්නම් සම්පජාඤ්ඤාවට පස්සේ සතිය සම්පජඤ්ඤය දෙයකට වැඩ කරනකොට ඉබේම සතිය ක්‍රියාත්මක වෙන්න පටන් අර ගන්නවා ස්වයං සිද්ධ වෙන්න පටන් ගන්නවා ඒ නිසා යම් වෙලාවක සතිය අඩපණ වුණොත් විතරක් නැවත ශක්තිමත් කරලා දෙන්න යෝගාවචර උදව් කරන්න ඕනේ. නමුත් සත්සම්පජඤ්ඤ රතය යන්න පටන් ගත්තට පස්සේ ඒක මේ තමන්ම යන වාහනේ බැටරි charge වෙනවා වගේ සතියෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා ඊයින් පස්සේ සති සම්පජඤ්ඤේ පටන් ගන්නතර පස්සේ අවශ්‍ය වෙන්නේ සුපරීක්ෂණයක් විතරයි එහෙම නැත්නම් සුපර්වයිස් කරන්න විතරයි යොණ වෙන්නේ දිගට වැඩ කරන්න පටන් ගන්න. ඒ නිසා යථාභූත ඥාන දර්ශනය කියන්නේ නැවතත් අපේ ප්‍රශ්නට ගියොත් ඇති හැටිය දැකීම ඥාන දර්ශන යථාභූත ඥාන දර්ශනය අවශ්‍ය වෙලා තියෙන්නේ දැනට අපි ඉන්නේ මිත්‍යා දෘෂ්ටික නිසා. යොන්සුමනස් කාර්යය කියලා කියන්නේ මානසික කාර්යයේ නිසිපෙතට යොමු වීමක්. එනිසා මානසිකාරය කියන පදේ බොහෝ වෙලාවට සතිය හා සමානයි සම්පජඤ්ඤය කියන පදේ යෝනිසෝ කියන පදේ හා සමානයි. ඉතින් ඒකෙදී යෝගාවචර වකීම වෙන්නේ මේ මානසිකාරය යෙදවීමයි සතිය මොකක්ද කියන්නේ ක්‍රියාවත් කිරීමයි. එතකොට සම්පජඤ්ඤය සහ යෝනිසෝ මනසිකාරය ස්වයං සිද්ධ වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක අඩපණ වෙන වෙලාව වෙලාවක් ආසා නැවත නැවත සංපාදනය කර දීමට යෝගාවචරය විහෙසන බලක ඉදු කරනවා ස්වාමීන් වහන්සේ පරියන්ඛේ ටික වේලාවක් සිට හොඳට කෙදීගෙන යන විට බිම්බීම හැකිලි මොහොතට කෙදීගෙන යන විට මට මගේ ශරීරයේ හිටිකට පිපිගෙන යනවා වගේ දැනේ. මේ දිනවල මේ මට වැඩියෙන් වැටෙනවා ලංකාවේදීත් මට මේ දැනුණා නමුත් මෙහිදී පරයන්කේ සිටන විට තුන්වැනි සැරයක් විතර වුණා මේ සෑම පරයන්කයකම සිද්ධ වෙනවා මේ කුමක්දේ වටහා දෙනෙමින් ඉල්ලා සිටමි ඒක අපිට මොකද්ද කියලා බලා ගන්න පුළුවන් ඒ ඉරිගඩු පිම්බීම තියෙද්දි පිම්බීම හැකිලිම සිද්ධ වෙනවනම් නැත්නම් මේක බලන්න පුළුවන්කම තියෙනවනම් එහෙම නැත්නම් ඒ ඉරිගඩු පිම්බීම තියෙද්දි සතිය කැඩිලා නැත්නම් ටික කාලයක් යනකොට Tamanටම තේරෙන්න පටන් අර ගන්නවා මේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා නැත්නම් සිද්ධ වෙන දේ භාවනාවට වාසිදායකවද අවාසිදායකවද කියලා. ඉතින් මේක වාසිදායක එකක් නම් ඒක පිළිබඳව අපි දැනගත්තත් නොදැනගත්තත් දැනටත් වෙලා තියෙන්නේ Taman හිතලා නෙවෙයි ඒක වෙන්න පටන් අර ගන්නවා. අවාසිදායක දෙයක් වුණා අවශ්‍යදායක නම් ඒකේ ලකුණ තමයි ඒ දේ වෙනකොට මේ හිටිකට බැබීම සිදුවේගෙන එනකොට ඉඹීම හැකලින් බලා ගන්න බැරුව යනවා. එහෙම නැත්නම් සත්‍ය කැඩෙනවා. ඒ නිසා මේ මේක විතරක් නෙවෙයි මොන්නම දෙයක් භවනාදී සිද්ධ වුණත් ඒ සිදුවෙන දේ පිළිබඳව හැරිලා බලන්න වටින්නේ සැලකිලිමත් වෙන්න බටින්නේ ඒක සතියට බාධා කරනවා විතරයි අනිත් දේවල් කොයි දේ සිද්ධ වුණත් ඒක නැවත නැවත සිදුවීමට ඇරීමේ තමන්න මේක තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම වෙන කෙනෙක් ඉන්නවනම් අහලා දැනගත්ත වැරද්දක් වෙන්නේ නමුත් තමන්ටම උනත් වැටෙනවා ඒ දෙයට නැවත නැවත වෙන්න දෙන්න කිසිම තැනක කිසිම වෙලාවක භවනාවේදී දෙයක් එක සැරයක් කියලා නතර වෙන්නේ ඒක සැරයක් කියලා නතර නම් ඒක ඇති වැදගත්කමක් නැහැ. වැදගත්යක් නම් ඒක දහස්වර සිද්ධ වෙනවා. එනිසා යෝගාවචරයට ඒක හුතුවට ඇසුරු කරලා භාවනා කරලා භාවිත කරලා Tamanටම තේරුම් අරගන්න පුළුවන් වෙනවා. නිසා බැලුව බැලමට පේන්න තියෙන මේ සිද්ධිය මේ ලියලා තියෙන තාලයට හොඳ එකක් වගේ. නමුත් හදිසි වෙන්න එපා. තමන්ට කරන්න තියෙන්නේ මේක මේ සතිය දියුණුවක්ද සමාධිය දියුණුවක්ද ප්‍රඥාවේ දියුණුවක්ද නැත්නම් සද්ධාවේ දියුණුවක්ද වීර්යය දියුණුවක්ද කියලා දැනගන්න මේ දේ සිද්ධ වෙද්දී ප්‍රධාන වශයෙන් සතියට හානි වෙන්නේ නැත්නම් මූල කර්මත්තට හානි වෙන්නේ නැත්නම් වෙච්ච දේ හොඳයි. නැත්තම් වෙච්ච දේ හානියක් නැහැ. මූල කර්මස්ථානට හෝ සතියට හානි කරනවා නම් වහාම සලක බලලා ඒකට හේතු හොයලා හේතු අයින් කිරීමට යෝගාවචරය අනුග්‍රහ කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ බාධාව අයින් කරන්න ඕනේ. මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම නෙවෙයි කියලා විදර්ශනා භාවනාදී කියා දුන්නත් මෛත්‍රී භාවනාදී අමනිතුක්කේවා නිරෝගීවා කියනකොට මේ පරස්පර විරෝධී බව පේනවා. වැඩියෙන් පූර්වකෘත්‍ය කරනකොට වැටෙනවා මේ නැත වුණත් ඇයි මෛත්‍රී කරනකොට මම ඇත කියා හිතන්නේ නැති වුණත් ඇයි මෛත්‍රී කරනකොට මම ඇති කියා හිතන්නේ ඉතින් මේක මේ මොකද්ද මෙතන පරස්පර විරෝධීකම තමයි මේ කිසිම තැනක මෛත්‍රී භාවනා කරන්න කියලා කියලා නැහැ ඉතින් කවුරු හරි කරනවා නම් කරන්න ඕන මේ තරහ ඇවිල්ලා බේර ගන්න බැරි කෙනෙක් දීක කරනවා මිස නිකන් සම්බේරට මෛත්‍රී භාවනා කරන්න ගියාම ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. ඒ නිසා මූල උපදේශ පන්ති කිසිම තැනක ඒ තමන් ප්‍රධාන කර්මස්ථානේ වඩන ඇර මේ අමතර දේවල් වලට දාන්න යන්න බඳාන්න ගිය ගමන් අනිවාර්යයෙන්ම අනාකූල ප්‍රවාහය ආකූල වෙනවා. මං කියන්නේ මේ මාර්ගය විය යුතුමයි කියලා. පින්ඩ ඉඳ තියෙනවා මොන හේතුවක් නිසාද මොකෙන්ද Taman මේ මෛත්‍රී භාවනා කරන පෙළඹෙන්නේ කියලා බැලුවොත් ඒකම පරස්පර විරෝධී. මේ භාවනා කරගෙන යනකොට විශේෂයෙන්ම කියලා තියෙන විදර්ශන භාවනා කරනකොට මේ මෛත්‍රී භාවනා කළ යුත්තේ ඇයි? කොහෙන්ද ඒ අදහස එන්නේ? මොකක්ද ඒකට තියෙන එළවුම? ඒකම පරස්පර විරෝධී. ඒ නිසා කවුරු හරි මේ ප්‍රශ්න කරු මතු කරනවා නම් කොහෙන්ද මේ මෛත්‍රී භාවනා කරන්න අවශ්‍යතාවය හෝ උපදේශය හෝ මෙහෙයුම එළොම ආවි කියලා ඒක සලකා බලන්න ඕනේ. ඒක සලකා බැලුවොත් බලන්න පුළුවන් ඒක ප්‍රධාන භාවනාවට විදර්ශනා භාවනාවට අනුයත වෙලා තියෙන ක්‍රමේ හරිද වැරදිද කළ යුත්තක්ද කරලා තියෙන්නේ නැද්ද කියලා. එහෙම නැත්නම් මේ ඇහැට මොන දේවත්මක් කියනවා. ඇහැට මොන දේවත්මක් මේ කැවෙනවා. මොනවද දාන්න එපා. ඇහැ පරිස්සම් කරලා තියෙන්නේ මොනවද නොදා. දාලා දාලා ඉවර වෙලා මේ ඇහැරි දෙනවයි කියලා කිව්වා හරියන්නේ. හතුරෙක් නම් දැම්මම කමක් නැහැ. නමුත් තමන් කරගන්න එපා. හතුරු නම් දානවා ඇහැට වැඩි ගහනවා ඇසික් ගහනවා. ඉතින් එතකොට නම් ඔන්න තියෙන පරස්පර විරෝධී ගතියක්. මේකේ මට තේරෙන්නේ නැහැ. පූර්වක්‍රොත්‍යක් කීක් කොහෙද තියෙන්නේ කවුද කිව්වේ මූලික උපදේශ පන්ති මම හිතන්නේ අපි මේක ක්‍රියාත්මක කරුවේ නැහැ කියලා. දැන් මේ නැහැ නේද මූලික උපදේශ පන්ති. මූලික පන්ති කියන්නේ මතක් කරන්නේ නැහැ. ඒක ඒක සැලකිලිම මතක් නොකර නිකන් ඉන්නවා. ඒ නිසා පූර්ව කෘත්‍ය කරන්න වෙන කෙනෙකුයි භාවනායි කරන්න වෙන කෙනෙකු දෙන්නේ ගත්තොත් පැටලෙනවා. ඒ නිසා මේ භාවනාවට පූර්ව කෘත්‍ය කියලා දීලා තියෙනවා ධක්මං කරන්න. හොඳට ධක්මං කළා ඉල වාඩි වෙන්න. ඒක කරන්න. ඒක අවශ්‍ය වෙලාවක් තියෙනවා. ඒක භාවනා කරන බෞද්ධ ආගම විරුද්ධ දෙයක් හෝ නොකළ යුත්තක් නෙවෙයි. ඒකට ප්‍රයෝජනයක් තියෙනවා. ප්‍රයෝජනේ නොසලකා ප්‍රයෝජනයක් නැතුව මේක අරගෙන ආවොත් සම්බන්ධ කරගත්තොත් අහු වෙනකොට නම් ඉච්ච ප්‍රශ්නයක් නැහැ. මොනවද මේකේ ප්‍රශ්න ඉඳී තියෙනවා. නිසා පූර්වකෘති කියලා මේ එහෙම උපදේශ පන්තියෙත් නැහැ අනිවාර්යයක් නැහැ. එලිම බහින්න පුළුවන්. තමන් ඉඳගෙන ඉඳගෙන ඉන්න පරියන්කයට හිත දාන්න. ඒක yaadෙනවා නම් ඒක ගැළපෙනවා නම් ඒකේ ඉන්නකොට මැත් වෙන්නේ ආනාපාන ආනාපාන දිගේ යනවා. පිම්බීම හැකිලම මත වෙන්නේ ඒක දිගේ යනවා. අර ඒ ලැබිච්ච මුල්ම වටිනා විනාඩි ස්වල්පයේදී වෙන වෙන දේවල් කරන්න යන්න එපා. මොකද ඒක තමයි වැදගත්ම මංගල නැකත. ඒ වෙලාවේදී වෙන වැඩ කරන්න හොඳයි. කෙරුවොත් වෙන්නේ අර ප්‍රධාන මේ අරමුණට ප්‍රවිෂ්ටේ පොඩ්ඩක් බාධා වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මෙහි පැමිණ දින උදේශි පැමිණ දින උදේවරුවේ මේ පැමිණ දින සිට උදේවරුවේ ආනාපාන සති භාවනා වන්න විට භාවනා පටන් ගන්න මොහොතේම පියාගත් දෙනෙත් ඉදිරියේ තද තැඹිලි පාට ආලෝකයක් විශ්වීය ක්‍රමයෙන් ලාපෑ ගැනීම අවසානයේ අන්දේ යක්ෂී මට මගේ මූණ වැසී යන ප්‍රමාණය පවතිනවා එසේම විටින් විටයි මාළෝකී අඩු වැඩි වෙමින් පවතින අතර භාවනාව අවසන් වන තුරුම ඒ පවතිනවා. පවතිනවා. මුල් දිනේ ඊටාම් කුඩාවට අඟල් භාගයේ ප්‍රමාණයට මේ මාළෝකයේ මැද අත්පර්යන්කේ නිත්‍රුවක් ඈතින් දිස්සනසේ පෙන්වා දෙවන දිනේ පටන් පාත්‍රේ කර කරේරුවාගත් ස්වාමින්වහන්සේ නමක් ඈතින් පෙන්න අයුරින් පෙරදිනියේසෙම ඊතා කුඩාවට මොහොන ඉදිරියේදී ආලෝකයෙන් දැర్శන වෙනවා. භාවනාදී මෙසේ පෙනෙන්නේ ඇයිද යන්න කර්මයෙන් පහදා දෙන්න. එතකට මුල් දෙකට මුත්‍ර දුන්නා වගේ මේක පෙනීම නිසා තමයි ආනාපානයට බාධා වෙනවා නම් තමන්ගේ සතිය කැඩෙනවා නම් මේක බාධාවක්. සමහරට මේක පෙනුනට ඒව ගණන් ගන්න නැතුව ආනාපානයත් එක්ක සම්බන්ධය පවත්වා ගන්න පුළුවන් නම් නැත්තම් සතිය අපිට ගත්තොත් නිදර්ශනයක් විදිහට බාහිර ශබ්ද තියෙද්දි මට භවනා කරගෙන යන්න පුළුවන් මගේ සතිය කැඩෙන්නේ නැහැ මේ පේන ආලෝකය නිසා හෝ මේ පේන නිමිටි නිසා සතිය කැඩෙන්නේ නැත්නම් බය වෙන්න දෙයක් නැහැ. මේකේ සතිය කැඩෙනවනම් මේක මේ පේන්නේ කවුරු වුණත් භාවනාවට බාධායි. ඒක නිසා නිතරම සතිය දියුණු කිරීම නැත්නම් සතිය මුල් කරගත්ත සතිපට්ඨානේ මුල් කරගත්ත එකක් ඒව නැත්නම් ඊයේ අපි කතා කරගත් විදිහට මේ සතිය කියන්නේ මොකක්ද කියන නිර්වචනය කරගන්නාතේ මේ වගේ කමඨහන කොච්චර දෝ සුද්ධ කරන්න සත්‍ය නිර්වචනේ වෙච්ච දවසේ සත්‍ය කියන්නේ මේකයි භාවනා වඩනකොට වඩා ගන්න ඕනේ මේකයි කියලා දැනගන්නාතෙක් මේ හැම දෙයකදීම මොකද්දෝ කැළඹිල්ලක් වෙනවා ඒ හැම එකකදීම පොදු උත්තරයක් වශයෙන් දෙන්න පුළුවන් මේ කොයි දේ ආවත් Tamanට ඒක පුංචි කළ සලකලා සතිය ඉස්සර කරගන්න තරම් තමන්ගේ දැනුමුතුකම තියෙනවා නම් සතියට මුල් තැන දෙන්න තරම් සතියට ගෞරවය තියෙනවා නම් මේ ඔක්කොම වෙන්න තියෙන බාධාවක් අඩු කරලා සමහර දෙක සාධකයක් වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා මේවා පේනකොට තමන් සතියෙන්ද ඉන්නේ ඒක පෙනෙද්දී විවහරහ තමන්ට ආනාපාන සම්බන්ධතාවයේ දිගටම තියනවාද කියන තොරතුරු මේක ඉතා වැදගත් මේ ප්‍රශ්නට උත්තර දෙන්න. එතු එහෙම නැතුව මේ පේන්නේ ඇයි කියලා අහන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක විතරක් නෙවෙයි ගොඩාක් දේවල් පේනවා. කොයි දේ පෙන්වන්නත් අපිට තියෙනව හරහ බලන්නයි. විනිවිද බලන්න බලලා මුල් මුල් වෙලාවෙදී අපි දක්ෂම වෙන්න පුළුවන්. නමුත් ඒව හරහා ආනාපානිය මතු කරගන්න පුළුවන් නම් නැත්නම් ආනාපාන සතිය මතු කරගන්න පුළුවන් නම් නැත්නම් සතිය මතු කරගන්න පුළුවන් නම් මේව ගැන විස්තර හොයන්න නරකයි, පේන බලන්න යන්න නරකයි, නිමිති බලන්න යන්න නරකයි. අර සතිය දිනු කිරීමේ සූර භාවය, දක්ෂ භාවය දිනු කරන එකයි කරන්න තියෙන්නේ. ඒ මේ මේ ප්‍රශ්න දෙක තුනේම එකම මාතෘකාව තමයි එක එකනා පළවෙනි කීටි උනා භාවනා කරනකොට මුලේ යාන්ත්‍ර පැද්දෙන ගතියක් කියලා මේකේ තියෙන ආලෝකයක් සහ විචු රූපයක් පේනවා කියලා මේ සමන රූපයක් මේකේ සඳහන් කරලා තියෙනවා සජේ හිරිකට පිපෙනවා කියලා මේ තුනටම දෙන්න තියෙන එකම උත්තරේ මේ වෙද්දි ඒකට නතර වෙලා ඉවත් එක්ක අසුරු පිය අසුරු කිරීම සහ හඳුනා ගැනීම වෙනුවට ඒක සාමාන්‍ය දෙයක් කරගෙන හරහා ආනාපානට යන්න පුළුවන් නම් මේක බාධා වෙන්නේ. එහෙම නැත්නම් මේ ඒ ඒ සූරකම ඒ හුරුබෝටිකම නැත්නම් මේ හැම එකකින්ම මේවා දකින්න දකින්න හැම එකේදීම පස්සෙකින් බහැලා ආයෙ පස්සෙකට කොට වෙනවා. යන පස්සෙක නැස කරන්නේ. නැස කරලා බහැලා කොට වෙන්න වෙනවා. මේ බලාගෙන ඉදිරියට යන එකයි තියෙන්නේ. සිනික් මැඩ චැනල් ගොඩක් ඉන්න වීඩියක් මැද බතයක් කනකොට වගේ පුළුවන් තරම් වේගය අඩු වුණාට කමන්නේ බසකින් බහින්න යන්න එපා. ඉස්සරහට යන එකයි තියෙන්නේ. එතකොට අද දවසේ ලිඛිතව ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්න ඉච්චරයි. ඉතින් අපි ආරාධනා කරනවා අපිරිතුරු ඉතුරු කාලේ වෙන කෙනෙකුට අය වගේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට සම්බන්ධව ඉදිරිපත් කළ යුතු වෙන ප්‍රකාශන වෙන ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න. සංඥා පිළිබඳ ප්‍රශ්නයක් ඉතින් දැන් ඒ භාවනා පටන් ගන්න ඉස්සේ ඒ දැල්ලේ සංඥාව මොකද්ද කියලා හරියට අඳුන ගන්න බැරි වුණොත් ඒ කියන්නේ එක කාම කාම කර්මයේ කන්දමනන් ද්වේෂයත් මොකක්ද කියලා හරියට උදාසීන කට්ටෙක නම් අපි හිතන්නේ හරියට නියුට්‍රල් වෙලා වගේ ඉන්න වෙලාවක ඒක මොකක්ද කියලා ස්වාමීන් වහන්සේ දෙන්නේ නියුට්‍රල් එක තමයි සංඥා නියුට්‍රල් බව සංඥාව කියන්නේ උනන්දුවක් නැහැ, එළවුමක් නැහැ. සාමාන්‍ය විතක්පත් ගතියක් තියෙනවා. එහෙම නැත්නම් නිකන් උදාසීන ගතියක් තියෙනවා. ඒකත් සංඥාවක්. ඒ මොකද ඒක අපි දන්නවා වේගවත් ගතියකට වැඩි වන්නකොට එච්චර මොටිවේෂන් එකක් නැහැ. ඒ නිසා මොටිවේෂන් එකට සාපේක්ෂව මොටිවේෂන් නැතිකම. සමහරට හිත විශ්ලා එපා කරන ගතිය තියෙනවා. උනන්දු කරන ගතිය තියෙනවා. මැද තියෙන කෝ කතා ඉතින් ඒක අර දෙකට සාපේක්ෂව මේක සංඥාවක් තමයි. මේක සක සංඥාවක්. පටන් ගන්න තිබුණ මෙතනින්. ඒක ඒක උනන්දුවක් භාවනා ඉඳගෙන දෙක උනන්දුවක් කියන වෙලාවට සංඥාවක් හරි. උනන්දුව මේ කියපේක සාපේක්ෂව නේද උනන්දුව තියෙන මෙතන උනන්දුව නැහැ. ඒ විදිහට සමන් දැනගන්න ඕනේ මූඩ් එක මොකද්ද කියලා. මූඩ් එක කියලා ගත්තොත් ඉවරයි පටන් ගන්නකොට මොන මූඩ් එකෙන්ද පටන් අරගන්නේ කොයි මූඩ් එකෙමුත් පටන් ගන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ මූඩ් එක දැන ගැනීම ඒ භාවනා කරන කෙනාගේ යුතුයකමක් මිස වෙන කේ වෙන කෙනෙකුට අල්ලලා දෙන්න බෑ. ඒකේ අඳුරගත්තේ නැත්නම් වෙන හානියට වග වග කියන්න බෑ. ඒ නිසා තමයි මම පටන් ගන්නකොට තියෙන මූඩ් එක මොකද්ද කියලා අපි කියනකොට දෙයක් හදන්න ඉස්සෙල්ලා ගෙපල පරීක්ෂා කරන්නේ නැතුව ගේ හදන්න බෑ. ඒක ගෙපල එලි කරලා වට්ටම් කරලා එතනින් පටන් ගත්තේ නැත්නම් යෝල් හැදිලා කරන්න. ඒ නිසා ගසකම කැපුම ගස මුල පෑදීමෙන් දැනී ගහ කපන මිනිසයා ඒ ගහ වටේ සුද්ධ කරගෙන ඕනේ පටන් ගන්නවා. ගිය ගමන් ගස් කපන්න පටන් ගන්නවා. හානාහිය පාන හැදෙන්දනි ගොවිතැනක් පතක් අයියා කහනකොට ඒ මිනිසයා ඔක්කොම ලෑස්ති කරලා ලස්සන අඳුරකින් තමයි පටන් ගන්නවා. මිනිහා නොමිනිහා යන පරිසරෙන් දැනී මිනිහා වැඩක් කරන්න පෙළඹෙනකොට යන්නේනකොට ඒ මිනිසාගේ ගමනේදී අනතුරු වලට නොතලකා නොසලකා ගියොත් පැනගෙන ආපහු තමම අනතුරට වෙන්නේ. ඒ යන කාර්ය මොනවාට අනතුරක් තියෙනවනේ ඒවා අයින් කරගෙන යන ගතිය තන්පත් ඇති ගතිය. මිනිස්සේ ගතිය. ඒ වගේ තමයි මේ වැඩක් කරනකොට ඒ පසුබිමට සාපේක්ෂව appropriate technology එක තමයි කියන්නේ. පසුබිමට සාපේක්ෂ project එකක් නෙවෙයි නම් ඒක දිරාගන්න. දුරදි කියන්නේ. ඒ නිසා පටන් ගන්න තැන ඒක හරිය වැදගත්. ඒක තමයි මේ මනුස්සයගේ තියෙන තරතුණා කරන හැම වෙලාවෙම පසුබිමට සාපේක්ෂව මිසක් හිතේ තියෙන මත ක්‍රියාත්මක කරන්නේ නැහැ. පසුබිමට සාපේක්ෂ භාවය. තමන් ඉන්න තැන අඳුනාගත්ත ගතියෙන් තමයි සරසුන් සකස් කරන්නේ. එහෙම නැත්නම් අපි කියනවා නම් ගණන් ප්‍රශ්නපත්‍රයකට මුහුණ දෙන්න ගිහිල්ලා ඉස්ලාම ගාන කියවලා හොඳට තේරුම් ගන්නකම් උත්තර නියම යන්න මතකයි. හොඳට කියවන ගණන් ටික කියවලා කියවලා කියවලා. Tamanට ලේසිම ප්‍රශ්නේ හොඳට තේරෙනවනම් ඒතරින්ද උත්තරේ සකස් කරන්න ලේසි. එහෙම නැතුව මේ ගණන් පත්‍ර දැකපුවම බය වෙලා කලබල වෙලා උත්තර ලියන්න හැදුවට කිසිම විදිහකට පිළිවෙලකට උත්තර එන්නේ නැහැ නිසා හොඳට ගාන අවබෝධ කරනවා වගේ ලෙඩකට බෙහෙත් කරන්න ඉස්සලා ලෙඩේ අවබෝධ කරනවා වගේ මේ භාවනාව පටන් ගන්නකොට මේ තමන්ගේ පසුබිම සකස් දැනගන්නවා කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. ඒක සාමාන්‍ය ජීවිතය හැමදාම පාවිච්චි කරන සාමාන්‍ය බුද්ධියක් විතර තියෙන. සාමාන්‍ය අපේන සංඥා වලට මේ ශික්ෂාවක් තියාගන්න. ඉලපතා ඉලවැරේ ශික්ෂාව ඒකට බලපාන්නේ නැහැ. භාවනාවේදී වුණත් සංඥා ඔක්කොම උපේක්ෂා කරන්නේ සතිය මට්ටමකට එනකම් සමාධිය මට්ටමට එනකම් අපි හැම සංඥාවකම අනුව වැඩ කරනවා සති සමාධිය ආවට පස්සේ සත්‍යයේ සමාධියට බාර දීලා යන්න හදනවා මිසක් ආ එතෙන්ට එනකන් ඉන්න සංඥා පිළිබඳව අපි වග වෙන්න වෙනවා සැලකිලිමත් වෙන්න ඕනේ සත්‍ය සමාධිය වැඩි පාරකට පස්සේ තමයි අපි මේ සත්‍ය සමාධියට තැන දෙනවා විනිශ්චය කිරීමේ අයිතිවාසිකම තමන් ඉතර එලවන්නේ නැහැ. එදිනෙදා වැඩ කරනකොට උනත් සම්පජඤ්ඤය කියන එකක් තියෙනවා. සම්පජඤ්ඤය කියලා කියන්නේ සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය කියලා එදිනදා තමන් මොකක් හරි වැඩක් කරගෙන යනකොට ඒකට අතුරු යෝජනාවක් කියනවා. එහෙම නැත්නම් අවශ්‍යතාවයක් මතුවෙනවා මේ ප්‍රධාන වැඩෙන් එහාට. නැත්නම් Taman යන ට්‍රක් එක මාරු කරන්න වෙනකොට සාත්‍යක සම්පජාඤ්ඤය කියලා ඒ තරම් කරන්න හැදෙන හදන්න වැඩි මේ යන වැඩි අතහැරලා වෙන වැඩකට යන හැම වෙලාවෙම ඉරියව්ව වෙනස් කරන ගමන් පෙත මාරු කරන හැම වෙලාවකම මේ කරන්න හදන වැඩේ තියෙන අර්ථය සලකන්න මම මේ කරකට තින්නේ අර්ථවත් වැඩක් ඒක නතර කරලා යන්න තරම් ඉරු වැඩේ සාර්ථක සම්පන්නද කියන එක සාර්ථක සම්පජාන්නේ ඊට පස්සේ සප්පාය සම්පජඤ්ඤය ඒක අර්ථයක් තියෙන්න පුළුවන් නමුත් මම මෙතෙක් කරගෙන ආපු ಗುಣචර්චේට ආචාර ධර්ම වලට සප්පායද කියලා බලන්න. ගැළපෙනවද නැද්ද කියලා අවශ්‍යතාවය තියෙනවා. ඕනකම තියෙනවා නමුත් ඒක නොගැළපෙන දෙයක්ද කියලා චාරිත්‍ර වාරිත්‍ර වල ගැළපෙනවද නැද්ද කියලා බලන්න. ඊකට ගෝචර සම්පජඤ්ඤය මේ දේ ඒ දෙකම හොඳයි කිව්වත් තමන් මේ සතිපට්ඨාන ශේෂයෙන් එළියට ගිහිල්ලා ගෝචර භූමියෙන් එළියට ගිහිල්ලා ආරක්ෂක මට්ටමින් එළියට ගිහිල්ලා කරන වැඩක් නම් සුව කරගන්න බැරි විශාල හානියක් වෙන්න ඉඩ තියෙන නිසා ගෝචර සම්පජඤ්ඤය ඒ සාත්‍යක සක්කාය ගෝචර සම්පජඤ්ඤයෙන් තුනෙන්ම රීල් ලයිට් එක ආවත් ඒ වැඩේ කරනකොට නැවතිල්ලේ නිස්සද්දව සතියේ ඒ කටයුතු කරන්නේ. ඒක මම අනිත් සමාන වෙනසක් වල බඩසි මතක් කරලා තියෙනවා පරිශාංශ ගුරු සමාංශ කියලා කියන්නේ මොකක් හරි Taman යන පිටේ මොන හරි අතුරු පාරකට යන්න වෙනවනම් එදිනදා වැඩවල හැම වෙලාවෙදීම යුතුය අයුතු බලන්න මේ ඉදිරිපත් යෝජනා කොච්චර ආවත් ඒ යෝජනාව මවන්නේකොට මේ වෙලාවට ගැළපෙන යුතු දෙයක්ද ගැළපෙන දෙයක්ද යෝග්‍ය අයෝග්‍ය බව දෙක හැකි නොහැකි බව බලන්න කියනවා මට ඒක කරන්න පුළුවන්ද බැරිද කවුරු කවුරු යුතුයකම් අනෝ කියන එකත් මට කරන්න බැරි නම් අර කියන්නේ ඒක මේ වෙලාව නම් වෙන්න ඕනේ දැන් නම් මට බෑ. මට මගේ හැකියා ශේෂ්ත්‍රය නෙවෙයි. ඊට පස්සේ රුචි අරුචි බලන්න කියන මම මේ කරන්නේ මනාපෙන්ද නැද්ද? යම් වෙලාවක මේ වැඩේ යුතුය අයුතු දෙකෙන් අයුතු නම් හැකි වුණත් රුචි වුණත් අමාරුයි වැඩි. යම් කිසි කෙනෙකුට යුතුය අයුතුනි ප්‍රශ්නයක් නැහැ. හැකි නොහැකි දෙකදී මට පුළුවන් බව පෙන්නගෙන කරන්න ගියොත් දන්නේ නැති දේ දන්නේ නැති බව කියන්නේ නැතුව තමන්ගේ විශේෂේශ්‍රය පැනපු ගමන් තමන්ට තරම් වෙන්නා වූ නරක මිස්රෙපියුටේෂන් එකක් සිද්ධ වෙනවා. තමන්ට දරා ගන්න බෑ. ඒ නිසා මේ සීමා විතරයි මම දන්නේ දන්නේ නැති ශේෂ්ත්‍රෙත් වැඩ කරන්න ගියොත් අමාරු වෙනවා. ඒ රුචි අරුචි දෙකෙන් අගතිගාමීව බය නිසා හෝ වෙන මොන හරි අගතියක් නිසා කරන්න ගියොත් තමයි රුචි නැතුව ඉතින් අතපය කපා ගන්නවා. රුචි හැකි යුතු හැකි රුචි දිගේ යනවා නම් ඒ වැඩේ කරන්න බොහෝම සුහදව විනෝදාංශයක් වගේ. එතකොට වැඩේ සාර්ථකත්වයක් තියෙනවා. අනික අපි අපි ඉච්ඡන වාසනාවන්ත නැහැ. අපි සමාන අරුචි දේවල් කරන්න සිද්ධ වෙනවා. කෙරුවට පස්සේ වෙන්නේ මොකද්ද? හදිසි අනතුරු. මොකද රුචිය නෙමෙයි කරන්නේ. එතකොට හදිසි අනතුරු වෙයි. ඒ නිසා මේ වැඩක් කරන වෙලාවේදී හැකිතාක් දුරට මේ වැඩේ කරන්න ඉස්සරලා මෙන්න මේ වගේ පොඩ්ඩක් සලකලා බලන්න පටන් අරගත්තොත් අපිට තේරෙයි මෙන්න මේ ශේෂ්ත්‍රයේදී මගේ අසාර්ථකත්වය වැඩි. මෙන්න මේ ශේෂ්ත්‍රයේ මගේ සාර්ථකත්වය වැඩි කියලා තමයි බුක් කීපින් එකක් කරන්න පටන් ඒක නැතුව වැඩ කරන්න ගියොත් පිසිගේ බලා මල්ලක් වගේ අවුල් වෙන්න පටන් ගන්නවා. යුතු අයතු බලන්නේ නැතුව රුචි අරුචි හැකි නොහැකි බලන්නේ නැතුව රුචි අරුචි බලන්නේ නැතුව යනකොට කොළමල පංගින්න පටන් ගන්නවා. මුගලපෙන වැඩ කරන්න පටන් ගන්නවා. ගිහිල්ලා ලැබෙන ප්‍රතිලාභ වලට වැඩිය හානි වැඩි වෙනවා විශේෂයෙන්ම තමන්ගේ තමන්ට තරම් නොවන ගොඩනගාගෙන යන කීර්ති නාමයට එහෙම නැත්නම් සදාචාර ගමනට බාධා වෙනවා ඒක නිසා ඒකෙදී සලකා බලන්න බැරි තත්යකටපත් වෙනවා නම් අපි කියන වාලෙක් කියන අපි කියන දාශෙක් කියන අපි කියන බැලෙක් කියන අපිට අවස්ථාවක් දෙන්නේ නැත්නම් යුතුය යුතු බලන්න අපිට අවස්ථාවක් දෙන්නේ නැත්නම් හැකින හැකි බලන්න අපිට අවස්ථාවක් දෙන්නේ නැත්නම් රුචි අරුචි බලන එක කරපම්ම කියනනම් අපි දාශය අපි බැලේ අපි මේ මේ මොනවාද මේ වාළු මේ මොකයිල කිව්වා අපිට වෙලා අපි දාශක බායටපත් කරන්න හදනවා විවිධ ක්‍රම වලට ඒක තේරුම් ගන්න මම මේ වෙලාවේ මේ කරන්නේ මේ වෙන්න ඕන දෙයක් නෙවෙයි මම දැන් දාස දාස බවටපත් වෙනවා වාල් බවටපත් වෙනවා ඉතින් ඒක නිසා වැඩේට ඉස්සර වෙලාම තමයි තීන්දුව කරගන්න ඕනේ මම කිය ස්වාධීනත්වයේ මගේ මානවයිච වාස්කම රැකගන්න එක කතා කරන එක නතේ නෙවෙයි තියෙන්නේ ආර්ධන කරන එක නතේ දෙන්නේ එයාට ඕනේ ආර්ධනාවක් කරන්න පුළුවන් නමුත් වැඩේට බහින්න ඉස්සර තමයි නෙගෝෂিয়েට් කරන්න ඕනේ මේක යුතුයයි යුතුයනා හැකිනා රුචිනා බොහොම ලස්සනට సౌందర్యාත්මකව නිර්මාණය කරන්න පුළුවන්. මෙවට සලකන දේ තමයි කරලා යුතුයමයි කියලා මොනම හේතුවක් නිසා කවුරු හරි බලපෑමක් කරනවනම් මම කියන එක දාසකමක්. ද්‍රජානාසි කියලා තියෙනවා මම රටට බැලෙයක් නොවිමි කියලා. මම කිසිම කෙනෙකුට බැලෙයක් නෙමෙයි මම ඊගා කරන ජීවත් වෙන්නේ. හැබැයි බැලෙයක් නෙමෙයි. කවුරුත් එන්න එපා මට එජෙන්ඩා හදන්න. මට යෝජනා කරන්න මේ යෝජනාව මටත් දෙන්න chance එකක් ඒක මට ගැලපෙනවද කියලා බලන්න. නැතුව මට ගැලලා මේක ඔබ කළ යුතුයි කියනවනම් කොයි ඇවිල්ලා කවුරු ඇවිල්ලා කෙරුවක්වත් ඒ මනුස්සයා දේවදත්ත කියලා හිතාගන්න. ඒ මනුස්සයා දෙන්නේ දඩයක්. හදන්න පුළුවන් බොහොම ලස්සන සැලසුම් හදලා මෙන්න මේ බෝගතුමා හරියට ගැලපෙනවා නිකන්. ඔබ ආම ගැන හිතලා ඔයාලට මෙෂර්මන්ට් එක මහව කෝට් එක මේ කෝට් එක අඳින්න කිව්වට ඒ කෝට් අඳින්නේ නැහැ මම ෂූට ටුඩි මොකක්වත් මම දාන්නේ නැහැ කියලා. කෝට් එක හොඳයි ලස්සනයි වටිනවා නේද මේ සිවුරු ටූටි මොකක්වත් දාන්නේ නැහැ සිවුරු තමයි ලොකුම දේ කියලා කෝට් එක වැත්තක තියෙනවා. මේ වගේ හරියට සැලසුම් හදනවා අපි සැලසුම් හදන අපට පිටාය ඒ මොකද අපි සංසාරේ අනුන්ව සැලසුම් හදපු ජඩ වැඩේ කරලා තියෙනවා. අනුන්ට ජෙන්ඩා හදලා තියෙනවා. අනුන්ට මේ මෙහෙවන්න උත්සාහ කරලා අනුන්ගේ සයිකොලොජිස් වලට ඇඟිලි ගහපු නිසා අපේ සයිකොලොජි එකට එක එක ඇඟිලි ගහනවා කරන්න දෙයක් නැහැ. හැබැයි දැන් මේක ඉන්දිස්සල තේරුම් ගන්න මේක මගේ මානව අයිතිවාසිකමන ස්වාධීනත්වයට ස්වෛරී භාවයට ඇඟිලි ගහින්නක් කාටවත් මායින් කරන්නේ නැහැ. මොකද ඒ තුලින් එන්නේ ක්ලේශය. ක්‍රියාත්මක වෙන්නේ මාන බලවේගයක් මොන්න බූනුවරින් ආවත් ඒකෙදි කියන්නෝ නෑ. අපිට යෝජනා කරන්න පුළුවන් ඕනම කෙනෙකුට ඕන යෝජනා කරන්න පුළුවන්. හැබැයි මම ඒක අනුමත කරනවද කියන එකට බලපෑම් කරන්න එන්න එපා. යෝජනා මල්ලේ තිබිච්චා. එතකොට මේ මේ මල්ලට අපි කියන්නේ හමස් මල්ල කියලා. ඒකේ මාස 6ක්වත් තියෙනවනේ යෝජනාව. මාස 6ක් තියෙනවා මම සලකා ගන්න. සලකා බලලා මට ඕනේ දාට කරනවා. නෑ කවුරු හරි කිව්වොත් මගේ යෝජනාවට කලින් දාලා තියෙන එක ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා නෑ. ඒක ඒක මගේ විශේෂීස්ටි මම ගන්න මට තියෙන මානව අයිතිවාසිකම්. ඒක පාවා දෙන්න තරම් මේ විවේකයේ සලකන මනුස්සයාට උදකලාව සලකන මනුස්සයාට ඒ Taman හම්බ වෙච්ච ඒ විවේකී හුදකලා පාවා දීලා තරන් අපිව මෙහෙවන්න තියෙන ප්‍රධානම බලපෑම තමයි ලාභ සත්කාර සම්මාන සිලෝක. ඒ හරහා තමයි අපිට කොක්ක වදින්නේ. ඒ නිසා බුදුහාම කියේ ලාභ සත්කාර කිය ගියොත් නම් නිවනක් නැහැ. මොකද ඒක හැබැයික් ඒක සූදුවක්. ඒක මුදල වෙන්න පුළුවන් නැත්නම් නම්බු නාමයක් වෙන්න පුළුවන් සිලෝකයක් වෙන්න පුළුවන් සම්මානයක් වෙන්න පුළුවන් සක්කාරයක් වෙන්න පුළුවන් කාගවත් යාදිලි ඇදහි මේ වන්දි බට්ට ගන්න ඕන කමක් නැහැ තමන්ගේ බෙද හරියට තියෙනවා කවුරුත් ඒවා කිව්වත් එකයි නැත්ත් එකයි තමන් යන එකයි තියෙන්නේ. සජීවී පද්ධතිය කැටි එක තමයි. සජීවී පද්ධතිය හැම වෙලාවෙම metabolic actions යනවා. ඒක මේ evolution එකෙන් natural selection එකම සිද්ධ වෙනවා තියෙනවා. හිතලා කරන වගේකුත් තියෙනවා. voluntary සහ involuntary දෙකම තියෙනවා. ඉතින් ඒක දකින්න පුළුවන්. හැබැයි මේක මොකක් සඳහාද මේක වෙන්නේ කියලා හැම එකම දත යුතුයම කියලා ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවයි කියලා කිව්වත් ඇත්තටම දන්නේ මේ සයන්ටිෆිකලි එක්ස්ප්ලেইন කරපු ටික විතරනේ. නමුත් අපි දන්නේ නැති ගොඩාක් මෙටබොලික් ඇක්ෂන්ස් තියෙනවා, වැඩ තියෙනවා, ඉන්වොලන්ටරි සිද්ධ වෙනවා. ඒ අපි දන්නේත් නැහැ. මොකද අපේ හිතේ තියෙන ගොඩක් කරට සතියේ පැත්තට හැදලා නෙවෙයි. තියෙන බාහිරේ හැදලා. මේක ඇතුළට දාපු ගමන් තේරෙන පටන් අර ගන්නවා මේ ගොඩක් වැඩ මේ ශරීරයේ සිදුවෙන ගොඩක් වැඩ අසම්පජානව සිද්ධ වෙනවා ඒක මේ මේ පරිණාමයේදී ඇති වෙලා තියෙන මැෂින් එක එයා සුවසිද්ධ වේ වැඩ කර ගන්නවා බ්‍රේන් එක කන්සල් කරන්නේ ඒ ගැන්ග්ලියම්ස් වල මේ ස්නායු පද්ධතියේ මේ ඩිසෙන්ට්‍රලයිස් කරපු පවර්ස් අනුව වැඩ කරගෙන යනවා ඒවා සාමාන්‍ය කියන්නේ ඉන්වොලන්ටරි කියලා වොලන්ටරි නම් තමන් හිතලා කරන දේවල් මේ නිවිදක වෙන් කරලා බැලුවාට පස්සේ බුදුචාන් වහන්සේගේ නිගමනය තමයි ඒ ඉන්වොලන්ටරි ප්‍රදේශයේ බලවත් වැඩි හිතන්නේ නැතුව කරන සම්පජානව සිදුවෙන වැඩ වැඩි සම්පජානව කරනට වැඩි. ඒ නිසා ඔබට ඕකේ පාණයක් නැහැ කියලා බුදුහාමුදුරු ප්‍රජාතන්ත්‍රවාදීව කියනවා. ඔබ හිතලා කරන දේවල්ට වැඩිය ඔබට සිද්ධ වෙන දේවල් වැඩි. ඒ නිසා ඔබ මේක මම කරනවා කියලා බාරගත්තොත් කරන දේවලු කරන දේවලු දෙකම මල්ලේ දාගත්තොත් කවදාකවත් හිතේ සාන්තියක් ලබන්නේ නැහැ. ඒක දකින්නකොට අනුන්ගේ යන්ත්‍රයක් වගේ අනුන්ගේ ශරීරයක් වගේ තමන්ගේ ශරීරය බලায়නකොට තියෙනවා මේකෙන් කරන ගොඩක් වැඩ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා ඒ නිසා කියනවා මේ සමහ පුත්‍රජානසන කිලින් මෙහෙම කියන්නේ මේක තේරුම් ගත්ත ඕනෑමට වැඩිය මේක ඕවර් එම්ෆසයිස් කරන්න කිය වෙස්ටර්නස්ලා කියනවා මුළු ජීවිතේම හදපු DVD එකක් කියලා. ඔබට මොනවක්වත් කරන්න බෑ බලන්න විතරයි පුළුවන්. එඩිට් කරන්න බෑ. CD එක තියෙනවා. ඔබට ඕනනම් දාලා බලපන්. ඔබ හිතුවත් නැතත් ওই ටික වෙනවා. ඔබ දඩවන්න ගියාට මොනවත් වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිකන් බලනකොට මේ අපි කාමරාජිනියගේ කාමරාජධානිය බත් බලියෝ. අපි කරන්නේම කාමරාජිනියට පහින එක තමයි කවුරු කොයි පැත්තෙන් කරලා කියත් කරන්නේ ඒකයි. ඒක නොකර ඔබට ඉන්න බෑ. ඒක දකින්න දකින්න ඉච්ඡා බංගත්වයක් ඇති වෙනවා. පෞරුෂත්වෙ බිඳිනවා. මේ තරම්ම මට කියලා දුන්නට මේ ශරීරය මට කියලා දුන්නට මේකේ මට මේකේ නේවාසිකකමකුත් නැහැ පාලනයකුත් නැහැ අධිෂ්ඨායකයකුත් නැහැ මේක ඇතුලේ මට තියෙන්නේ නිකන් හවුස් කීපින් විතරයි මේක නිකන් කක්ක වෙනකොට සුද්ධ කරලා අරේ මේකලා තියාගෙන එක විතරයි තියෙන්නේ මේක ඇතුලේ ක්‍රියාත්මක වෙන කෙලස් මේක ඇතුලේ ගන්න තන්නේ කර මාර බලවේගයක් ක්‍රියාත්මක වෙන්නේ ඉතින් එහෙව් මාර් බලවේග ක්‍රියාව වෙන ක්‍රියාවත් වෙන ගොබ්බෑයම නඩත්තු කරන්න වෙහෙස වෙන්න වටිනවද කියන එකයි ප්‍රශ්නේ. තව සංසාරේ තව සැරයක් යනවනම් ආයෙසට මේ වගේ ගොබ්බෑයමක් නඩත්තු කරන මේ හවුස් කීපින් කෝස්ට් එක ඇඟේ ගහලා දෙනවා. ඉතින් අපිට ඇඟේ ගන්න ඉස්සෙල්ලා අපි මල් මාලයක් විදිහට දා ගන්නවා මට හම්බුනේ මනුස්සාත්ම භාවයක් මට හම්බුනේ පිරිමිකමක් මට හම්බුනේ ඥානකමක් මට හම්බුනේ පැවිදිකමක් කියලා මල් මාලයක් දාගන්නේ මේකේ තියෙන මේ රැවටිල්ල මේකේ තියෙන මුලාව දන්නේ නැති නිසා නිසා කොයි ආත්මෙ මොනසක සංඥාවෙන් පටගත් තමන්නේ දුවට බලන්න හිටියොත් මේකේ මට ඕනේ දේවල් නෙවෙයි සිද්ධ වෙන්නේ ඊට පස්සේ භයානකම කොටස තමයි මට ඕනේ කියලා මම කරන්නේ කෙලස් ටික මම මගේ විල් එකට මගේ මොලිෂන් එකට එහෙම නැත්නම් අපි කියන චේතනාවකින් මගේ අදිෂ්ඨානකින් මගේ ප්‍රාර්ථනාවකින් ඉෂ්ට වුණොත් ඉෂ්ට වෙන්නේ කාමයමයි. මොකද නිවන ප්‍රාර්ථනාවකින් ගන්න බෑ. ඒක සත්‍ය වෙන ගමනක් නිසා ඊ ඊච නෙමුදු විල්ලි සීවල් කියලා තියෙනවා. ඉතින් ඒකට හිතලා කරවුවා ඒ යන්නේ යන්නේ ගුණා යන්නේ පාරෙන් පිටම තමයි. තිබ්බත් දුවන්නේ සංසාරේ පවත්තන්න තමයි. මේ ළඟදී ඔය මේ මේ හම්බෙච්චාම ඔය YouTube බලන හරියට ඒකෙදී මේ මොකක්ද දන්නේ නැහැ මම ලස්සන සින්දුවක් අහුවා. අන්තිම කිල්ල උඩ පැන පැන නටන සින්දුව මට තේරෙන්නේ නැහැ. ඉංග්‍රීසි තේරෙන්නේ අන්තිමට ඒකේ හෙඩින් එකේ තිබුණා who run the world girls who run the world girls who run the world girls. මට නෑ යකෝ කතා ඒ කාමයේ ඉස්ට යන්න ඒගොල්ලෝ ලොකු අයිතිවාසිකමක් කරන බලන්නේ බලපල ඕන අපි වැඩකාරයෝ. අපි තමයි මේක ගෙනියන්නේ. මොකද්ද සංසාරේ? මොකද්ද මේ ලෝකේ? මොකද්ද මේ කාමේ? මොකද්ද මේ දාශභාවයට? අපි තමයි මෙහෙවන්නේ. අපි තමයි ඉස්සරහට ෆෝරන්ට් එකේ ඉන්නේ. ඉතින් කොණ්ණම් ඌරන්න වල බොයිස් කියලා දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකට කොච්චර අයිතිවාසිකමක් කියනවද කියලා බලන්න. අපි මේ කාමයේ මෙහෙවණ එකට සංසාරේ පවත්තන එකට මේ ලෝකේ පැවැත්මට අපි කොච්චර මේ පොහොර දානවා. ඉතින් කොච්චර නම්බු ලබනවාද මමත් වැඩකාරයෙක් මමත් දක්ෂයෙක් මමත් නිර්මාපකයෙක් මමත් ප්‍රගතිය බලන්නේ කියන්නේ මොකවත්ම නෙවෙයි තනි කරන මාරපාක්ෂිකයි මාර්ගය කෙලෙස්. ඉතින් ඒකවල හරිය නිකන් මේ බුද්ධ දර්ශකයට මුස්පේන්තු එකක් වගේ වෙනවා. බුද්ධ දර්ශනය නිකන් හරි මේ රස විඳීමක් අගය කරන්නේ නැති නිර්මාණමයක් නිර්මාණත්වයක් අභේ කරන්නේ නැති එහෙම නැත්නම් අභිවෘද්ධියක් ප්‍රාර්ථනා කරන්නේ නැති කතාවක් මේ ඒකෙන් පේන්න පටන් ගන්නවා ඒක තමයි මම කියන්නේ එදා ඉඳලා බුදුජානනාස්ඨේම චෝදනා කරලා තියෙනවා මේ ලෝකෙ මෙච්චර රසවත්යේදී කාමයේදී ඇයි මේ කාමයේ අගය කරන්නේ නැති ඇයි මේ කාමයේ අභිරමණය කරන්නේ නැති කියන එක බුදුන්සේ කියනවා ඒක ගිනි අඟුරක් අල්ලනවා වගේ කියලා ඒකේ මේකට ගන්න වෙහෙස පොඩි ආස්වාදයක් නැතුව නෙමෙයි මේ ආස්වාදයට ආදීනව ප්‍රමාණය බලනකොට තන්නේ කර පාඩු විශ්වාසයක් තියෙනවා. ඒක නිසා ඒක තේරුම් ගන්න නම් අපිට මේ කයම කය දිහා බලලා මේකේ සිදුවෙන දේවල් දිහා සතියින් යුක්තව පිට කෙනෙක් විදිහට බලලා ඉතාමත්ම සජීවීව බලලා ඉතාමත්ම උත්සන්නව බලලා ආසන්නව බලලා මේ බඳ ඔක්කොටම මම මම හිතලා මගේ න්‍යායපත්‍රද වෙන්නේ නැද්ද නැත්තම් බලනකොට මේ ශරීරේ කොයි වෙලාවෙ පුදුමාකාර ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවෙන් දරුවනාට පස්සේ මරණයි කියනවා. තියෙනකම් බලක් ගන්න බෑ. තමන්ගේ න්‍යාය පත්‍රයටත් මේ දුවන්නේ. නමුත් ඒක අපේ තියෙන අර මමයා මට ඕනේ දේ නෙවුණත් මට අවසාන ප්‍රතිපලයේ දුක ලැබුණත් මේක මම කරා මගේ වැඩක් කියලා ගන්න තියෙන මාන්නේ මමායනය අපේ ඒ තරම්ම අන්ධයි. ඒ තරම්ම අපිව මත් කරගෙන යනවා. මේ හොඳ වැඩ කෙරුවත් නරක වැඩ කෙරුවත් ඔක්කොම මම කරා කියන තරමටම අවිද්‍යාවෙන් යට වෙලා තියෙනවා. ඉතින් ඒක දැක්ක දවසේ තේරෙන්න පටන් ගන්නවා මම ඇත්තටම මොකද්ද කියන්නේ මේ පාලකයෙකුට වැඩිය මම 16 කියලා. මට මේ පාලනය කිරීමේ බුද්ධ ඥානයේ අටුවාචාර්ය මාංශලා දාලා තියෙන වචන කීපයක් නේවාසික අදිඨායක විධායක පාලක මේ කී ඇතුලේ මම තමයි විධායක මම තමයි නේවාසික මම තමයි අදිඨායක මම තමයි පාලක කියලා කිව්වට හොඳට බලන්න හිටියොත් මේකේ කිසිම නේවාසිකමක් නැහැ මට දෙන්නේ ආගන්තුක ගතියක් මට පාලනය කරන්න ශක්තියකුත් නැහැ මට අදිෂ්ඨාන කරන්න ශක්තියකුත් නැහැ විධානය කරන්න ශක්තියකුත් නැහැ මොකද මට ඕන දේ නෙවෙයි සිද්ධ වෙන්නේ අන්න ඒක තේරුම් ගත්ත දවසේ සිද්ධ වෙන්නේ නම් සක්කාය දිට්ඨිය ගැදෙන එක ඒ වුණාට ඒ අවබෝධ වෙනකොට මේ මනුස්සයාට බයක් ඇති වෙනවා. පාලනයෙන් ගිලිනවා වගේ තේරෙනවා. අසරණ වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න මේ සූදානමින් ගියොත් නම් විපස්සනා යොමු කරන්න ඉතින් කියලා දැනගෙන ගියොත් නම් ඒක සාධනීය විදිහට බලන්න පුළුවන් නැත්නම් මොකක් වෙලාවට මේ ඥානය පහළ වෙනකොට භයතුපත්තාන ඥාන කියලා කියන්නේ බයක්මයි පහළ වෙන්නේ. මට මේක මේ වාහනේ ඇදලා යනවා මම බ්‍රේක් අහන්නෙත් නැහැ කච්ච කහන්නෙත් නැහැ. කොන්ට්‍රෝල් කරගන්න බැරි ප්‍රමාණයට ඇදලා යන ගතියක් තමයි පේන්නේ තියෙන්නේ. ඒකයි කාමයේ තියෙන මේ කස කරුණාට පස්සේ කාමයේ තියෙන ගතිය අන්තිමට Tamanට තරන්න වෙන අකුසල කර්ම වලට වැටිලා පාපතර සත්වලට පත් වුණාට පස්සේ තේරෙන්නේ මේ පටන් ගත්තේ බොහොම හිමීට සාධාරණව සුන්දරව නමුත් ජම්ම කාවට පස්සේ වේගිකාවට පස්සේ ඊළ වැටෙන්නේ කොහෙද නරකාදී අපායකට සාචේතනික වෙන සංස්කාර වලින් මේ කර්මයන් ඒක තමයි සතිය සතිය වර්ණය කරන්න හම්බෙන ලාභේ. එයාට එයාට බොහෝ කාලෙකින් තීරෙනවා කරන දේ කරන දේ. සසංකාරික අසංකාරික ભેදෙ වෙච්චාම එයාට ගොඩාක් chance එකක් හම්බෙනවා මේක මම කරා නෙවෙයිනේ. මේක මේ පුරුද්දට සිද්ධ වුණා. ඒ නරක ප්‍රතිපලක් තියෙනවා කාටවත් හිත්‍රි දිලක් තියෙනවා. ඒ වුණාට මේකට හිත නරක කරගත්තොත් ඒක ආයේ කර්මයක් වඩපත් වෙනවා. මට තියෙන්නේ මේ කර්මයක් වඩපත් කරගන්න නැතුව ධර්මයා මේක හේතුපත්ටි සිද්ධ වෙච්ච දෙයක්. පටිච්ච සමුප්පාදේ සිද්ධ වෙච්ච දෙයක්. ඒ නිසා මට වුණත් මම කරත් මේකට හිත පීඩා ගැනීමෙන් වාසියක් වෙන්නේ නැහැ කියලා එයා අසහනය අගේ කරන්නේ අසහනෙන් මිදෙන මානසික ආතතියක් ගන්නෙ නැහැ වැඩේ සිද්ධ වෙලා දිනවා කාට හිතනක් වෙලක් තියෙනවා. එයා දැන් ඊනෝනේ කනගාටු වෙලා වැඩක් නැහැ ගිහිල්ලා කියන්න ඕනේ යාට මෙහෙමයි. මට මේක වෙන්න ඇති වඩ හිතනක්ද සමා වෙන්න මම හිතලා කරපු දෙයක් නෙමෙයි. ඔයාලට මම ළඟ හිතලා කරුවයි කියලා කියනවා දඬුවමක් තියෙනවා දෙන්න මම ඒක විඳින්න කැමති කියලා ඕන විදිහකට බැගෑවිලා කියන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා ඒ සතිය තියෙන මිනිස්සයා තමයි හිතලා කරන දේවල් තියෙනවා. වැරදිපා එතකොට වැරදෙන යෝනේදී එයා දන්නා මට අනිවාර්යයෙන්ම දුක් විඳින්න වෙනවා අපායට යනවා ඒකට බය නැතුව යනවා මනුස්සයා. එයා දන්නවා මේක සාධාරණ යුක්තියක් වෙලා තියෙන කියලා. අසාධාරණව දුක් කරදර ගන්න නැහැ හිතට දුක් පීඩා ගන්න නැහැ මොකද භාවනා කරනකොට හොඳට බලනවා කරන දේ සිද්ධ වෙන දේ. ඒ ඒ බුක් කීපින් එක තියෙනවා නම් අපේ තියෙන මානසික අසහලෙන් 95%ක්ම අයින් කරනවා. අපේ සංනිවේදනයේ කොමියුනිකේට් වෙන්නේ නැතිව ගොඩාක් අයින් කරලා කියන දේ හරියට හිතදින්න කියන්න පුළුවන්. ඒකේ යමක් කවුරුරි කතා කරනකොට එයා මොන ලස්සන වචන කතා කරත් මොකද්ද මේ කියාගෙන එන්නේ කියන එක අහන්නලා තේරුම් ගන්න පුළුවන්. හරියට අරක වෙන් කර ගන්න ඕනේ. කරන දේ කෙරෙන දේ. ඒ දේ නැති වුණොත් ඉතින් කිරි ගොමයි දෙකම එක වාදනයට දොවා ගත්තා වගේ මොන කිරි කොච්චර දිනුනත් ගම කඳුලක් වටනොත් ඇති. ඒක වෙන් කරගන්න බැරි නම් කොච්චර හම්බ කරත් ඒකේ කිසිම ප්‍රයෝජනය ගන්නකන්වත් රැඳෙන්නේ නැහැ. tempatuක් වෙන්නේත් නැහැ. tempat කරන්න කරන්න මේ කෙලෙස. ඒ නිසා සතිය කරලා දෙන ප්‍රධානම කෘත්‍යය තමයි ඒ කරන සහ කෙරෙන දේවල් වෙන් කර ගැනීමට ඇති හැකියාව ඒ වෙන් කරගත්තට ඉක්මනට විනිශ්චය කරන්න යන්න නරකයි. කෙරුණා හෝ වේවා කළා හෝ වේවා ඒකෙන් පසු ප්‍රතිඵල වගේක් තියෙනවා. ඒ කියන්නේ සමාජික වශයෙන් එහෙම නැත්නම් කියනවා නම් සදාචාරාත්මක වශයෙන් ඒකෙන් හානියක් සිදු වෙනවා. නමුත් හිතලා කෙරුවා නම් ඒක හික්මීමෙන් නැත කරනවා. ඉබේ සිද්ධ වුණා නම් ඒ හික්මවන්න බෑනේ ඊට පස්සේ ඒ නිසා යාට කරන්න දෙන්නේ මේක ගොඩක් වෙන වැඩ මගෙන් සිද්ධ වෙන්නේ එහෙමයි ඒකෙදි මම කර්මයක් ගන්න නෑ හානි වුණා නම් යාර කියලා සමා කරලා තීරුම් කරගන්න ඕනේ මේකේ අතිෂ්ඨායකෙක් නෑ පාලකෙක් නෑ මේකේ විධායකෙක් නෑ මේක දුවන්නේ කෙලස් එක්ක දුවන්නේ පැවැත්මට දුවන්නේ සංසාරේ වඩන්නයි ඉතින් ඒක තමයි ඉබේම දාශ වෙලා ඉවරයි අනේක තීරුම් ගත්තට පස්සේ මේ ශාරීරික පිළිබඳව ඇති වෙන හැඟීම සාරිපුත්‍ර සංසය සඳහන් කරන්නේ මේ මනුස්සයා සමාජයට යන්නේ අංකඩිච්ච ගොඩක් වගේ කියලා. අන්ති එන ගුණා නම් දකින්නට ගසලා දාන හම්බගෙන යන දන්නේ අංකඩිච්ච ගුණාගේ අංක කැඩිච්ච තන පුදුමාකාර වේදනයි. ඒකෙන් ඒ වගේම කෙලින්ම මොලේටම විස බීජයක්. ඉතින් නොගාගෙන කන්නතුවත් බෑ. ඒ නිසා යන්නේ පුදුමාකාර නොකර බැරි නිසා යනවා සමාජය. එහෙම නැත්තම් කියන මම සමාජයට යන්නේ මිනිඔලු කට්ටකට හිඟා කන හිඟා කන හිඟන දරුවෙක් වගේ කියලා. හිඟන කන්න පාත්‍රයක් නැහැ. භාජනයකුත් නැහැ. ලබු කට්ටක් හරි මිනිඔලු කට්ටක් හරි තියෙන්නේ. මොනක්වත්ම නැහැ. ඒක අරන් ගිහිල්ලා කාගෙන් හරි යැබෙන්නක් ඉල්ලගෙන කනවා මිසක් කවදාවත් මාන්නක් කාර්යමක් කරන්න යන්නේ නැහැ. මොකද හැම එකකින්ම මාන්නේ සිද්ධ වෙන්නේ හිතා ගන්න බැරි කෙලෙස් සුභයක් වැඩේ. කිසිම ලාභයක් නැහැ. ඒකයි ඒකේ තියෙන භයානකම කිසිම ලාභයක් ලැබෙන්නේ නැහැ හැම තැනම මානසික අසහනයට ගමනත් අසහනයි හටත් අසහන මොකද ඒක නොකර බෑ මානකාරය කිරුවට පස්සේ වෙන්නේ මොකද්ද සම්පූර්ණ කර්ම බීජ රාශියක් වැටෙනවා ඒක සාරිපුත්‍ර සාන්ත කියනවා ස්වාමීන් වහන්සේ බුදුහමරණම කියන්නේ මම පිරිසක් ඇඳට යන වසල දරුවෙක් මිනිඔලු කට්ටකට හිඟාගෙන කන්න යන වසල දරුවෙක් වගේ තමයි කෙනෙක් ළඟට යනකොට යන්නේ මේ සම්බන්ධතාවයෙන් කෙලේශයක් ඇති වෙනවා කියලා ඒ වගේ තමයි සාංශනම් මේ මහප්ලෝ වගේ ස්වාමීන් වහන්සේ මෙහෙර කවුරු අලමුත්‍රා පහ කරත් මේක ඇවිල්ලා නිදන් වැළලුවත් මහප්ලෝ කිසිසේත්ම නඹුවක් ගන්න නැහැ. ඒකේ උඩ මුත්‍රා කරා කක්ක කරයි කියලා ලැජ්ජ කරන්නේ නැහැ. මම එහෙමයි ස්වාමීන් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන්නේ. මම වතුර වගේ ස්වාමීන් වහන්සේ මිනිස්සු කෙල ගහනවා කුණු හොදනවා ඔක්කොම කරන්නේ වතුරෙන් හඳුන් අහුව ගන්නත් ගන්න වතුර. නමුත් වතුර කවදාකවත් මේ සුවඳත් ගඳක්ද කියලා බලාගන්නේ මම හැචිටින් chance වතුර වගේ ස්වාමීන් වහන්සේ මේ ගින්නට මිනී කුණුත් දානවා කුණුත් පුච්චනවා අසුචිත් දානවා ඒ වගේම හඳුනුත් පුච්චනවා. ජීන්න මේ කිසිම දෙයකින් ආඩම්බර වෙන්නේ නැහැ. ඉන්න කිසිම දෙයකින් අවලම්බුවට ලක් වෙන්නේ නැහැ කියලා මේ පටවියාපෝ තේජෝ වගේ හැසිරෙන්නේ මොකද මේකදී ආ මේ මේ විදියට නැතුව මමත් වැඩකාරයෙක් මමත් කෙනෙක් කියලා දඟලන්න ගියොත් මාන්නයක් ආපු ගමන් කිසිම සාධනීය ප්‍රතිඵලයක් නැතුව විශාල කෙලස් ගන්න රසය. ඒ නිසා මේ ඉතින් ජීවිතේ කටයුතු කරනකොට හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ මේ කිව්වාගේ කයේ වෙන දඟලිලි වගේ එක පැත්තෙන් බැලුවත් ආචාර ධර්ම වශයෙන් කෙනෙක් එක්ක ඇසුරු කරන්න ගියත් කවදාකවත් මට උන් දෙ කියවෙන්නේ නැහැ. කවදාකවත් වැඩක් කරන්න ගියාට මට උන් දෙ කෙරෙන්නේත් නැහැ. හිතන්න ගියාට මට උන් දෙ හිතෙන්නේත් නැහැ. ආන්නේ ටික දන්නවනම් තමයි තේරුම් ගන්නවා මේක නොදැන විනිශ්චයකට ගියොත් ඒ විනිශ්චය කවදාකවත් දුරදි කියන්නේ. මේක දැනගෙන ගියොත් මට ඕන දේ නෙවෙයි වෙන්නේ. මට ඕන දේ නෙවෙයි කියවෙන්නේ. මට මං කියන දේ නෙවෙයි ඇහෙන්නේ. මං කියන දේ නෙවෙයි තේරුම් ගන්නෙ. මං හිතන දේ නෙවෙයි මට මට ඕන දේ නෙවෙයි හිතෙන්නේ. ආනේ දේ තීරුම් අරගත්තොත් මේ මිනිස්යා අර වසල දරුවෙක් වාගේ අංකඩිජි ගොණෙක් වගේ එනනම් පටවියාපෝ තේජෝ වගේ පුළුවාතර නිහතමේ නිහතමානී වෙනවා අලුතෙන් කෙලස් ඇති නොකිරීමට ඒක මම හිතනවා නිවන්ත වැඩි වටිනවා කියලා ඒ ටික පමණක්වත් තේරුම් ගන්නවා නම් ආයෙ වෙනම නිවනක් ඕන කරන්නේ අලුතෙන් සම්බන්ධතාවයක් වැඩක් ක්‍රියාවක් කරනකොට අලුතෙන් කර්ම රැස් නොකිරීමට නම් තේරුම් අරගන්න ඕනේ මොන සැලසුම් ගැහුවත් මට උන දෙය හිත වෙන්නේ නැහැ. ඒකෙන් පරාජිත වෙලා නිකන් ඉන්නවත් නෙමෙයි. එන්නේ ප්‍රධාන කරන ඕන දෙයකට පෙළඹෙනවා පෙළඹෙනවා දැනගන්නවා මට කරන්න පුළුවන් හරි මම කරනවා ප්‍රතිඵලයක් අපේක්ෂාවක් කරන්නේ ඒක මේ ධර්ම ගෞරවයෙන් කරනවා නරක ප්‍රතිඵලයක් ආවම බාර ගන්නවා චෝදනා කරන්නේත් නැහැ ධෛර්ය කරගන්නෙත් නෑ. නමුත් මේකෙන් පාඩමක් මම ඊගාසට හොඳ කරනවා හරියට කරනවා කියලා මාන්නෙට ඉඩ දෙන්නෙත් නෑ. ඒක නිසා ඒම කෙනෙක් වැඩ කරන්නේ එයාගේ වැඩ පිළිවෙල සම්නි කරන ගහක් වැවෙනවා වගේ. ගහක් වැවෙනකොට කිසිසේත්ම උරුට්ටුවක් නැහැ නේ කවුරුත් එක්ක හරි. ඝාතාදීමක් නැහැ නේ. මට මේක දීපන් කියලා එල්ලීමයි ඉතිවාස්කම් දිනන්නේ නැහැ නේ. ඒ වගේම ගහ જાති බෝ කරනවා. අවස්ථාව හැටියට හැඩ ගැහෙනවා පරිසරයට හැඩ ගැහෙනවා ප්‍රතිචාර දක්වන හැබැයි බොහෝම හිමීට ඉතාම උපේක්ෂාවෙන් ඒ නිසා මේ කර්ණ තීරුම් ගත එක නා ගඟක් ගලන්නා වගේ ගහක් පැවෙන්නා වගේ මලක් පිපෙන්නා වගේ වැඩ පිළිවෙල සම්පූර්ණ ස්වභාව සිද්ධයි సౌందర్యාත්මකයි පරිසරයත් එක්ක යනවා අවසරයි ස්වාමීන් වහන්සේ සීලේම බොහොම ගැඹුරු පැත්තක් විස්තර කරන්නේ හික්මීමේ හික්මීමේ ගැඹුරු පැත්තක් සීල හික්මීම සමාධි හික්මීම ප්‍රඥා හික්මීම කියලා හික්මීම තුනක් තියෙනවා සීලයෙන් කරන්නේ කය වචන දෙක විතරයි නමුත් මනස හික්මීමක් සීලයට වැටෙන්නේ නැහැ මෙතන හික්මීම කියන පදේ ගන්නවා නැත්නම් සංවරය කියන පදේ නැත්නම් ගන්න පුළුවන් බයලජ්ජ කියන එක ඒක නෑ ඒක මේ සීලෙට විතරක් සීමා වෙලා නෑ නමුත් අඩු සීලෙට යම් කිසි සමාජයක එක එක පුරවැසියෙක් කාය වචන දෙක වත් අඩු ගන්න ඉක්ම ගත්තනම් ඒ සමාජය බ්‍රහ්ම සමාජයක් වගේ ඒ සමාජයේ දේව සමාජයක් වගේ ඒ සමාජයේ පුදුමාකාර සංස්කෘතික ගත වෙනවා ඒින්ම පරිසරයක ලොකු හොඳ සම්බන්ධයක් ඇති වෙනවා නමුත් ඒකේ ඉන්න එක එක පුද්ගලයාගේ සීල සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාවෙන් ලැබෙන ආශංස ලැබෙන්නේ නැහැ. නිසා දේශපාලනඥයන් කාර්ය සමාජ විද්‍යාඥයන් කාර්ය ආර්ථික විශේෂඥයන් කාර්ය කතා කරන්නේ අඩු ගානේ සීල රැකෙනවා අඩු ගානේ සීල රැකෙනවා නම් ඒක විශාල මේ ජන ජන විඥානයේ නැත්නම් ආචාර ධර්ම වල ලොකු දියුණුවක් ඇති වෙනවා ඒකවත් ගන්න බෑ සීලෙවත් හදා ගන්න බෑ ඒක නිසා බුදු ජානක සඳහන් කරන්නේ අහං නාගෝ සංගාමේ ඡාපාතෝ ප්‍රතිසංතරං අතිවාක්‍යං චිතිකි සද්දෝසී ලෝයි බෞද්ධං මම නගර යුද්ධට වන්න ඇත කුසී දුන්නේ වීදින ඊතල විදනවා විඳගෙන ඉන්නවා මොකොත් කියන්නේ මොකද බොහෝ දෙනා දුස්සීල කතා කරන්න දෙයක් නැහැ ඒක තමයි කියන්නේ තියෙන්නේ බොහෝ දෙනා දුස්සීලයි ඒක හේතුවක් කරගන්න එපා ඔබ දුස්සීල වෙන්න අයින් කරලා දුස්සීලා ඒගොල්ලෝ එහෙම කරන නිසා මාක් කරන්න ඕනේ කිව්වට බෑ. මේ වැරද්දට දඬුවම ඔබටයි ලැබෙන්නේ. ඒක දඬුවම කරගන්න බෑ. ඔබ ඒක හේතුවක් කරගන්න ඕනේ මේ මිනිස්සුયો කරන දේ කරන දේ පිළිබඳවත් හැඟීමක් නැහැ. වග විභාගයක් නැහැ. කරන්නම් වාලේ කරනවා. ඒකත් දුස්සීලකමක්. ඉතින් ඒක කියලා දෙන්නත් බෑ. එයා මෙයාට නරක ප්‍රතිඵල නපුරු ප්‍රතිඵල ලැබුණත් ඒ වැඩේ කරනවා. ඒ නිසා තමයි පරිස්සම් වෙන එක තමයි කරන්නේ. ප්‍රඥා හික්මීමේ විශේෂ ඒක පුද්ගලික වශයෙන් අපි අපිට ඉන්න බෑ අපි සමාජශීලී වෙලා ඉවරයි ඒක නිසා යම් කෙනෙක් සංඥාවක ඉක්වීමක් ඇති කළොත් ඒක යාට වහගෙන ඉන්න බෑ ඕනම කෙනෙකුට තේරෙන්න පටන් ගන්නවා නොබෝ කරකි ඒ නිසා ඒ ඉක්වීමක් හෝ සංඥාවේ අසමර්ගතියක් ආවොත් පළවෙනි මොහොතේම යන විඥාණයට යන්නේ. ඒත් ඒක අබ්බැහියකට පුරුද්දට යනකොට අනිවාර්යයෙන් මිනිස් දැනගන්න. ඒකට මේ මම හිතන්නේ ප්‍රශ්නේ ආවේ සංඥා පිළිබඳ නෙවෙයි. ඔව්. ඒ විපස්සනා. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ මේ සමාධි චිත්ත සමාධි හික්මීමෙන් ලැබෙන සමත භාවනාව සමතය ප්‍රඥාවෙන් හම්බෙන්නේ ඇති සතිය දැකීම. සංඥාවත් ගොඩක් කරාට ඒකට කිට් වෙලා යනවා. ඒ දෙකම ප්‍රඥාගතික චෛතසික. ප්‍රඥාවෙන් Taman යම් ආකාරයකට හික්මීමක් ඇති කළොත් ඒක කවදාහක්වත් ප්‍රතිඵලය Tamanට විතර සීමා වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ජන විඥාණයට ලැබෙනවා. ඒක නිසා සර්වඥයන් සඳහන් කළා තියෙනවා තමන් ගැන හිතලා තමන් ප්‍රඥාවන්ත වුණත් ඒකෙන් අනිවාර්යයෙන්ම සමාජයට සේවයක් සිද්ධ වෙනවා සමාජය ගැන හිතලා හෝ තමන් ප්‍රඥා වුණොත් තමන්ට සේවයක් සිද්ධ වෙනවා මේ දෙක අන්‍යමඤ්ඤ වශයෙන් අන්‍යමඤ්ඤ වශයෙන් එකිනෙකට උදව් වෙන නිසා අපේ සමාජයේ ඉන්න කවුරු හරි අපි ජීවත් වෙන සමාජයේ ඉන්න කවුරුගේ හරි මෝඩකමක් තියෙනවා ඒකට මම ගෙවන්නේ මට ගැලවෙන්න බෑ අපේ සමාජයේ ඉන්න කාට හරි ඥානයක් තියෙනවා මට කොහොමද තානිසන්ත ලැබෙන්නේ මොකද අපි සමාජශීලී සත්තු එසා කාට හරි ගියත් ඒ හරියෑමේ අංශයක් ආංශික වශයෙන් මට ලැබෙනවා. කාටද වැරදිලා හිටියොත් ඒකෙත් ඒකේ දඩුවමකුත් මට තියෙනවා. ඒක මට කවදාකවත් නෑ නෑ යාට ගෙවන්න කියලා කරන්න බෑ. මේ කියන්නේ කොහොම ඉන්ටිග්‍රේටඩ් සිස්ටම් එකක් තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ගේම වැරද්දට මම වග කියන්නේ. හැම කෙනෙක්ගේම හොඳට මට සාදු කියන අනුමෝදා වෙන්න පුළුවන්. කවුරුණත් කමන්නේ වෙන වෙන ආගමක කෙනෙක් හරි කමන්නේ දෙවියෙක් වුණත් කමන්නේ බ්‍රහ්මෙක් වුණත් කමන්නේ සිරිසෙනෙක් වුණත් කමන්නේ. හොඳයි නම් ඒකෙන් ලැබෙන කුසලයේ මට සාදු කියලා අනුමೋದන් වෙන්න පුළුවන්. ඒකට දෙගුණ වෙනවා. නැතත් ලැබෙනවා. මොන මනුස්සයා කොයි වැරද්ද කරත් ඒක මම වගේ කියන්නේ. ඒ කියන්නේ පවුලක කවුරු වැරද්ද කරුවත් අම්මට තාත්තට ඒක රිදෙනවානේ. දරුවා හිරේ ගියා රජ වුණත් දැනෙනවානේ. ඒ වගේ තමයි කුසින් වදාගත්ත දරුවෝ වගේ මේ කොත්තනක මොන වැරද්දක් සිද්ධ වුණා ඒ ගල්ජේ පන්දිස්වාංශ ඉන්න කාලේ කියනවා මේ ඇඟේ කොතන කරුණක් හෘදේ වස්තුවට වැටෙනවා කියන්නේ. ඔය හරි කැපිලා ලේ ගියොත් හෘදේ වස්තුවට වැටෙන. ඒ වගේ තමයි මේ සංස්ථාවේ කොතනක හරි වුණොත් මට රිදෙනවා කියන්නේ. කවුරු හරි පොඩි හරි වැරද්දක් කරුවොත් මම මේ ගියේ නැතුවට අර එහෙම මම මෙතන හිරියට මට ඒක දැනෙනවා මට රිදෙනවා. ඒ නිසා බුදුආන් තරම් අනුන්ගෙන හිතලා හෝ සමාජ ගැන හිතලා හෝ අරස වුණොත් එහෙම නැත්නම් අපි බුදුහාමරගේ ශ්‍රාවකයෝ වශයෙන් අපි කොයියම්ම වෙලාවක හෝ මොන යාරි ඉවසගෙන හිටියොත් ඒකට පුත්‍රජානනාංශ කරන පුදු වන්දනාවක් වෙනවා. එහෙම නැතු මොනවාරි සිද්ධියක් නිසා අපිට අවිශ්ශීල අපි කර්මයක් රැස් කළොත් නරක වැඩක් කළොත් ඒක ධර්ම අගෞරවයක් සිද්ධ වෙනවා. ධර්මයට නාගෞරවයක් ත්‍රිවිධ රත්නයටම කරන අගෞරවයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ තරමට වගවීමක් වෙන්නේ සෝවන් වුණාට පස්සේ. සෝවන් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ කියන මේ සීමිත භක්තිය කොච්චරද කියනවනම් Taman නියෝජනයක් තියෙනවා බුදුහාමුදුරනේ සමන් වැරද්දක් කෙරුවොත් ඒක අනිවාර්යයෙන් බුදුහාමුදුරන්ට අගෞරවයක් වෙනවා ධර්මයට අගෞරවයක් වෙනවා සංඝයට අගෞරවයක් වෙනවා සීලයට අගෞරවයක් වෙනවා ඒ නිසා සෝවන් වුණාට පස්සේ ආර්ය සමාජයක ගත කරන්නේ සමාජිකත්වය හම්බ වෙනවා පුද්ගලික කියලා දෙයක් නැහැ ඊට පස්සේ ඉතින් එනකන් හිතනවා නෑ නෑ මට වැරදි කරාට අහු නැත්නම් ප්‍රශ්නේ නෑ එතනේ ගේම තියෙන්නේ. සබන් කියලා සැතන්නේ. ඒක නැත්තම් වැරදි මයි ළඟ හොඳ නැති වුණාට කමන්නේ කට්ටියට අඟවන්න පුළුවන් නම් හොඳ තියනයි කියලා ඊ ඇති. ඇඩ්වර්ටයිස්මන්ට් එක ලොකෝට පත්තරේ දාලා මෙහිමයි අපි ළඟ හොඳ බඩු තියනවා කියලා පටන් අරගන්නේ ඒ සෙල්ලම තියෙන්නේ. ඉතින් එතකොට කවදා එහෙම දෙයක් කවදාකවත් ආර්යයන් වහන්සේනමක් අතින් වෙන්නේ නැහැ. මොකද එයා ඒ වගේ පෞද්ගලික මේ වසංගිල්ල කරන්නේ නැත්නම් අතිරේක ලාභයක් ලබන්න යන්නේ නැහැ. දන්නවා මේ ගමන සම්පූර්ණ යන්නේ ශාසනයත් එක්ක කියලා. එතකොට මේ ලොකු හයියක් තියෙනවා ලොකු විශාල මේ නඩේක විශාල මේ ගැල් සාතුල් ගමන් කරන කෙනෙක් වගේ තනියම යන ගමනක් මේකේ නෑ. දෙන්න යන කන්නම් තනියම තමයි. ඉතින්නේ තනියම තමයි. නමුත් අවබෝධ එන්නේ එන්නේ එන්නේ හොඳට තේරෙන්න පටන් ගන්නවා කවුරු වැරද්දක් කරොත් ඒක මගේ වැරද්දක්. කවුරු හොඳක් කරොත් ඒක මගේ හොඳක්. මම කරන හරි වැරදි දෙකම ශාසනයේ ශාසන ගෞරවයට ධර්ම කවුරුත් බලපානවා. ඒ නිසා ප්‍රධානම දේ කරන්න තියෙන්නේ වර්ධින තියෙන ඉඩ බලක් අගෙන ජීවත් වෙන එක තමයි. කිටියෙන් කියනවා නීවරණේ නැති වෙන්න හිත තියාගන්න. නීවරණකේ වැළෙන්නේ නැත්නම් පරිඋත්ථාන කෙලෙස් වලින් හිත බේර ගැනීම තමයි සමාධි ශික්ෂා කියලා කියන්නේ. ඒක තමයි අතර භාවනා ලෝකේ කියන්නේ ඒකට තමයි. ඒත් අපේ භාග්‍ය කුසලප්ත කාලේ තියෙනවා ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් මෙතනින් මේක නතර කරලා අපේ ඊගා වැඩේට පෙරපෙන්න. චූල සීනාද වන්ද. සීනාද සූත්‍ර දෙකක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. එකක තමයි ඒ සාරිපුත්‍රසාරගේ සීනාදී සීනාදයක් නෙවෙයි නම් බලුනාදයක් වගේ ඇහෙන්නේ. බැලු බැල ප්‍රතින් අහිංසක වෙන්නන්නේ. බුදුහමරේ කර දෙන නම තමයි සීනාද කරනවා කියන්නේ. සාරිපුත්‍රගේ සීනාදය ධර්ම සීනාධිපති වුණාට වොලන්ටියර් ආමේකට ආපු සුළුදාදුවෙක් වගේ තමයි කතා කරන්නේ. ආමි කමාන්ඩර් කතා කරන්නේ මම කිසිම කෙනෙකුට මොනම විදිහකින් හිතමරප වෙන්නේ නැති වෙන විදිහට බොහෝම යටහත්ව ගත කරනවා වගේම ආදර්ශවත් චර්චා ගත කරලා තිනවා. ඒ නිසා බුදු ජානස වැඩ ඉන්න කාලෙම තෑහෙන බරක් උසලා තියෙනවා. ඒවා මේ කවුද ඒ ස්වාමීන් වහන්සේ යක්කඩුවේ පඤ්ඤානාම හම්බුනේ. ඒ ශාංශ කියනවා මේ බුදුහාමුදුරන් මල්වට්ටියක් පූජා කරනකොට මම මල්ලාසනේ පැත්තක මලකුත් තියනවල සාරිපුත් හාමුදුරන්. උන්වහන්සේ නොහිටියන ශාසනය නැහැ. ඒ තරම් බර දරලා තියෙනවා සර්වඥාන්සේ දීලා තියෙන්නේ උස්සන්න බැරි බර. ඒක දරන්න පුළුවන් කෙනානේ. ඒ සාරිපුත්‍රන්සේ කිසි දවසක චින්දිරි ගෑවිල්ලක්වත් අංගුන් ගෑවිල්ලක්වත් නැහැ. කාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා කියනවා මේ බුදුහාමරණ මල්වත්ටි අපි පූජා කරනකොට මල්ලාසනේ කොනක සාරිපුත්‍ර සාංශරත් මලක් තියෙනවා කියලා. ඒ චරිත කියනකොට තේරෙනවා මේ බුදුජානන්සේ වැඩටි කරගෙන යන්න බෑ. මේ මට්ටමකට ඒ වගේ සහයෝගය සාරිපුත්‍ර සාංශකින් නොලැබුණා නම් ඉතින් ඒක සාරිපුත්‍ර සාංශත් ලැබිච්ච ලොකු නම්බුවක් විදියට, ලොකු ගෞරවයක් විදියට සියලු දිනාගෙම වැරදි ශාසනයට ඇතුල් වෙච්ච සියලු දිනාගෙම වැරදි තමන් වහන්සේගේ වැරදි විදියට අරගෙන ඒකට පුළුවන් විදියට අරගෙන අත හිතරි දවන්න නැති වෙන විදියට ශාසන ගෞරවය රැකෙන විදියට කටයුතු කරනවා. කිනේසන්සල වෙන ආර්ථිකයේ සාර්ථකම ගැනීම ගැටෙනවා. ඒ ආගිල කම්ප්ලේන්ට් කරන හුස්මම මම කරා කියලා එතෙන්දි තමයි සංසිද්ධි එක්ස්ප්ලනේෂන් එක දෙන්නේ සංසිද්ධිය වෙන්නේ මේ ද්‍රජන් මහන්සේ සම්මනක් යන්න පිටත් මේ චාරිකාව යන්න පිටත් වෙනවා. ඉතින් ඔක්කොම හරිය කැමැති මේ සර්වචනසිතේ චාරිකාව යන. මොකද අලුත් සිද්ධි සිද්ධ වෙනවානේ. કોઈ සිද්ධිය වුණත් අලුත් වැඩේ. ඉතින් නමුත් ඒ අමර සිද්ධියක් නිසා සර්වචනසේ සඳහන් කරලා තියෙනවා මට මේ ගමන යන්න වෙන්නේ මම චාරිකාව නතර කරනවා. ඊට පස්සේ කියනවා සාරිපුත් අහම්බුරන්නේ තමන් කැමති කට්ටිය අරගෙන මේ චාරිකාව යන්නේ. ඉතින් සාරිපුත් සංසේ හෑන්ඩ් පික් කරනවා. හෑන්ඩ් පික් කරනකොට මේ හම්බුනේ තේරේ තෝරයි කියලා හිතාන ඉන්නවා තේරෙන්නේ නැහැ. ඒ සභාවේදීම වෛර බඳිනවා සාරිපුත්‍ර ස්වාමීන් මේ මාව කොම් කරයි කියලා. ඉතින් ඊට පස්සේ සෙනගාරගෙන මේ යනකොට යහඳු ළඟ වාඩි වෙලා ඉන්නවා සිවුරු කොටක් එහෙම යන ගමන් ඇඟේ වැදෙනවා. ඉතින් ඊට පස්සේ ඒ ශාන්ති පිටත් වෙලා ගියාට පස්සේ ළඟට ගිහිල්ලා බුදුසසුනාසි කියනවා වහන්සේ මෙච්චර මහා ධර්ම සේනාධිපති කියලා කියනවා. ඒ වුණාට මේ හාමුදුරුවෝ යන ගමන් මට පහින් ගහගෙන ගියා. වචනයක්වත් කිව්වෙත් නෑ සමාව ගත්තෙත් නෑ. ඉතින් ඒ වගේ කිසිම චාරයක් නැති කෙනෙකුට නේද මේ තරම් උසස් නිලයක් දීලා තියෙන්නේ. යාගෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ. ඒ බුදුදහම කියනවා වහාම ගෙන්නන්නේ කියලා සාරිපුත්තා. ඊට පස්සේ සාරිපුත්ත සාමණේරයන්සේ ඇවිල්ලාස කියනවා දැන් චෝදනාව කරන්න. ඊට පස්සේ කියනවා යන ගමන් මට ගහගෙන ගියා. සමාව ගත්තේ නෑ කියලා. සාරිපුත්ත සාමණේරයන්සේ කියනවා මම නිතරම සිහියෙන් ඉන්න කෙනෙක් මම එහෙම කාටවත් කෙරුවා මතක නෑ කියලා. يعني මේ සංසතේ action replay slow motion දාලා බලන්න පුළුවන් clip එක. මෙතනින් යනකොට මම සීයෙන් ගියේ මොනවත් උනේ නැහැ. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මම කෙනෙකුට ගහන්න තියා කෙනෙකුට මේව ගහලා සමාව නොගන්න තියා මම සමාජයේ හැසිරුණට හැසිරෙන්නේ ස්වන සංකටිච්ච ගුණෙක් වගේ. මම හැසිරෙන්නේ ඔළුවට්ටට හිඟාගෙන කන දහස දරුවෙක් වගේ. මම ඕන කෙනෙක්ගේ චෝදනා ඉවසන්නේ වතුර වගේ. කියලා දෙනවා ඊට පස්සේ මොකුත් නැහැ ට්‍රම්ප් කාඩ් ඉතින් හාමුදුරන්ට දරා ගන්න බැරුව යනවා. ඊට පස්සේ ඇවිල්ලා සමාව ගන්නවා. ඊට පස්සේ බුදුන් කියන ඔබ සමාව නොගත්තනම් ඊස හත් කලකට පැලෙනවා. මේ වගේ ගුණ ඇති කෙනෙකුට නිකම් මේ අභූත චෝදනා කරාද එතින්දී ඇත්තටම ධාරිපුත්‍ර සාංශ අවස්ථාව අරගෙන බුදුහාමුදුර ඉස්සරහදී මේ පස්සේ සාසනික වැඩ කරන කෙනෙක් ළඟ තිබිය යුතු ගුණ ටික මේ වැඩක් කරනකොට තමන් කොච්චර මේ නිහතමානීව කොච්චර වැඩ කරනවද කියන ලස්සන මේ පූර්වාදර්ශයක් හදලා දෙන්න. ඒක තියෙන්නේ කියලා තියෙන සාරිපුත්‍ර ස්වාමීන් විතරයි. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඒවට ගිහිල්ලා නැහැ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එහෙම කළා කෙනෙක් කීකරු කරගත්තට පස්සේ ඒ ශාස්ත්‍ර මොග්ගල්ලාන ශාස්ත්‍රයට බාර දෙනවා. ඒ නිසා ශාසනය අම්මා වශයෙන් පෙන්වන්නේ සාරිපුත්‍ර හාමුදුරුවෝ එයා දරුවෝ වදන එක විතරයි කරන්නේ. තාත්තා වශයෙන් ඉන්නේ මොග්ගල්ලාන ශාන්සේ ඇති කරපු දරුවෝ දැඩි කරන්නේ මොග්ගල්ලාන ශාන්සේ. දෙන්න එකතු වෙලා තමයි බුදුරජාණන් වහන්සේව නියෝජනය කරන්නේ. සම්මයි සත්‍යය. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟට තමයි සෝවාන් කියන කට්ටියන්නේ. එනෝන්සෝරි පන්තියේ තරදී. ඉන්ටි කොහොමද පොඩි එකා ළමලාගේ හිටපු දරුවා ආවට පස්සේ ඔක්කොම කරන්නේ රියල්ම තරන්නේ ඊට පස්සේ හොඳ ඒව ටික අරගෙන මොකලන් සංසද් බාර දුන්නා පස්සේ ඒ සංසදේ ඉතුරු රිෆයින්මන්ට්ස් එක කරලා ගියා. ජීවිතේ හැම වෙලාවෙදි මේ වගේ මේ හොඳ පද්ධතියක් ගත්තොත් ඒ චරිත දෙකක් එකතු වෙනවා. විෂම විරුද්ධ චරිත දෙකක් එකතු වෙනවා. ගල්දුවේ අපේ සංස්ථාවනේ අපි ලොකු ස්වාමීන් වහන්සේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ. පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඕනම කෙනෙක් වැරද්දකට වැඩ කරන හැටි දන්නවා. වැඩ කරලා හරියට පස්සේ ලොකු සංස්ථාවට පාර දෙනවා. ඉතින් ලොකු සංස්ථාව ඊටු ටික කරනවා. ඒ නිසා ඒ දෙන්න ඒ වගේම පණ්ඩිත සංස්ථාව හැම වෙලාවෙම ලොකු සංස්ථාවට දෙයියන්ට වගේ බුදුන්ට වගේ සලකගෙන නම කියලාවත් කතා කරන්නේ සම වයස් වගේ හිටියත් කවදාකවත් ආසනයක් ගන්නෙත් නැහැ. විමේ දෙකන තමයි ලොකු සංස්ථාව සලකන්නේ. ලොකු සංසිත් ඒක මේ නම්බුව ලබන්න නෙවෙයි. ඒ වුණාට මේ ඒ දේ නැතුව බෑ. ඒ ඒ ඒ හැදෙන ශිෂ්‍ය හදන්න ඒ චර්ිත දෙක අවශ්‍යයි. ඒක තමයි සාරිපුත්‍ර මොග්ගල්ලාන ඉඳලා තියෙන්නේ. ඒ ඕනම පද්ධතිය කරන බලන්න අපි සාමාන්‍ය පවුලක් ගත්තාම අම්මයි තාත්තගෙන් කරන කෘත්‍යය. අම්මා කරන දේ තාත්තා කරන්න බෑ තාත්තා කරන දේ මම නැගතින මාරු වෙච්ච එකක්. අම්මා තාත්තා වගේ වෙලා තියෙනවා. එතකොට තාත්තා අම්මා වගේ වෙනවා. ඒත් පද්ධතිය දුවන. අම්මා අපි බලාපොරොත්තු වෙන අම්මා හැම කෙනෙකු දුක් දරාගෙන තාත්තර කියන්නේ නැතුව කිව්වම අපේ අපච්චිට කිව්වොත් ගහන මෙච්චර පොල්ලක් වහලේ ගහලා තියෙන්නේ. ගත්ත ගමන් කියන මම මේ තොපි 10 දෙනෙකුට හම්බ කරගෙන ඉන්නකොට ගෙදර රණ්ඩු කරගෙන හිටියොත් කියන්නේ නැහැ. හරිම සැලයි. අම්මා කවදාකවත් කියන්නේ නැහැ. හොඳටම දැන් ලෝකයා කියනවා අපච්චිට කියනවා. එතකොට බයයි. මම දැක්ලා තියෙන මේ වගේ අම්මා දරයි තාත්තා දරුවොත් එක්ක හොඳට සුවද වෙන්නවා. මේ දෙකෙන් කොහොමද චරිත දෙක තියෙන්නේ දරුවගේ හැදීමට. අපි එක දෙන සිංහල වචන තමයි ඇති දෙඩි කරනවා. ඒ කියන්නේ ඇති කරන එක එකක්. දැඩි කරනවා කියන එක වෙන එකක්. ඒ කියන්නේ ප්‍රසූත කිරීම සහ හાર્ඩනින් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ දෙකට දෙන්නෙක් ඉන්නවා. දෙක එක්කනට කරන්න ගිය ගමන් සම්පූර්ණ දරුවට පැටලෙනවා. එක්කෙනෙක් ඇත්ත පොල්ලා තියදී අනින්න ඕනේ. අනිත් එක්කෙනා ඉතින් ඉඹගෙන කිස් කරගෙන යාළු කරගෙන ඉන්නවා. ඒ දෙකෙන් තමයි ගමන යන්නේ. දැන් අපිට ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් යන ගමන කරන්න මේ මතක් කිරීමක් වශයෙන් කරලා තියෙනවා මටත් ඉල්ලීමකුත් තියෙනවා මටත් තේරලා තියෙනවා මේ කියන වාතාවරණ යටතේදී අපිට අර එකතන කියනකන භාවනා කරනවා වගේ දැඩි හික්මීමක් ගන්න ඒ නිසා කතාව වැඩි වෙලා තියෙනවා. බස් එක එනකන් කතාව මට අතිරින්න පයින් නිතරම කතාව. යනකොට එනකොටත් කතාව. ඉතින් හොඳටම වෙලා තියෙන්නේ මම ඉතින් කලින්ම පයින් එන්න පුරුදු වෙලා හිටියා. ඉතින් කර්මාකල්ප මතක් කරනවා. මේට එන්නේ ඉස්සෙල්ලා මට ඊමේල් එකක් කරලා තියෙනවා මෙතෙන් දෙන්නේ ඔක්කොම කාලයක් භාවනා කරපු කට්ටිය කියලා. එනිසා මම ඒක මම ඒ ට්‍රස්ට් එක තියෙනවා. කර්මාකල්ප මයින්ඩ් යෝන් බිස්නස්. ඒ නිසා ආරාධනාට අපි ගිහිල්ලා නැහැ මේ වෙන්න ගත්තොත් අපි විසින්ම අපිට තරම් නොවන වැඩක් කරා. මෙතන ඕන තරම් කර්ම තියෙනවා අපිට. අපි බුදියන්න ගෑ ගොරවන්න ගෑ වගේ මෙතන බණ අහනවා, අතින් යනවා, භාවනා කරනවා, යන්න ඉන්න තියෙනවා, ගොඩක් වැඩ තියෙනවා. ඒ නිසා මේ ඒ නිසාමද දන්නේ නැහැ. එහෙම නැත්නම් මොන හරි හේතුවක් නිසා අර විනය නීති පොඩ්ඩක් දුර්වල වෙලා තියෙනවා. ඒ වෙනද කතාව බහුල වෙලා තියෙනවා. මේ ඇසුර වැඩි වෙලා තියෙනවා. එක එක නයි එක එක නා අයුරුපාසානේ වැඩි වෙලා තියෙනවා. මේක වෙන්නේ අර මේ ගෞරවය, ධර්ම ගෞරවය සහ පිරිස කෙරෙහි වෙන කෙනෙකුයි තියෙන කවුරුත් අපි වෙනවා. ඒ නිසා අපි ආයසරයක් පැත්තට කරගැනීමක් කරන්න ඕනේ. මම පටන් ගන්න දවසෙත් ඒක මතක් කරා. හැම කෙනෙක්ම ස්වාධීන වෙන්න ඔක්කොම දන්නවා දැන් කාලසටහන ඔක්කොම දන්නවා යන වැඩපිළිවෙල. ඒක සඳහා එක්කෙනෙක් එක්කෙනෙක් විසින් මේ පයුපාසානේ අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් කතා බත අවශ්‍ය නැහැ. පුළුවන් තරම් එක්කෙනෙක් කතා කරනවා කියලා කියන්නේ අඩු ගානේ ඒකට අහුම්කම් දෙන එක නා ඩිස්ටර්බ් වෙනවා. බලන කෙනාගේ මොරල් එක බයි. ඒක නිසා හොඳම වැඩේ තමයි මට ඉතින් ඇත්තටම බස් එක තිබුණ නැත්තම් හොඳයි කියලා. පයින් යන දුර තිබුණා නම් ගිහිල්ලා භාවනා කරලා එන එක. මොකද නැත්තම් බස් එක යනකොට පන්සලෙක ගොඩක්ම වරද්දාගත් එක තමයි මේ අර පූර්වාරාමේ අර මේ ගියේ එක. ඒකෙන් ගා ඇසිර මේ මොකද උනේ මේ මේක නිකන් මුද චාරිකාවක් වගේ වුණා. භාවනා කරනවක වෙනුවට ඒ ගමනේ ප්‍රතිඵල නැතුව නෙවෙයි නමුත් අර සත්‍ය පැත්තෙන් බලනකොට යම් විදියක මේ හැල්වීමක් වෙලා තියෙනවා. නමුත් ඉතින් අපිටම පුළුවන් ඒක හදාගන්න මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඉතාම ධර්ම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. අපිට තව දවස් දෙකක් තියෙනවා. ඒ ඒ ගත කරන කාලෙදී ඒ පස්වෙනිදා රාත්‍රී වෙනකන් මේ දන්නකම කාලසටහන දන්නකම ස්ථාන දන්නකම නිසා කතාව පුළුවන් තරම් අඩු කරන්න ඒක තමයි අපිට පිට පේන එක. එතකොට මේ තමන්ගේ සතියටත් එහෙම නැත්නම් ධර්මයටත් ලොකු ගෞරවය සිද්ධ වෙයි. ඉතින් ඒක මතක් කිරීම සමගම ධර්ම සාකච්ඡා වැඩ පිළිවෙල මෙතනින් මතක් කරනවා. ශිර දිනාටම දිරුවන් සරණයි.